සාධනාවක් පවත්වන්න යනාම පන්සිල් සමාධිය සඳහා নমස්කාරය කියන්නේ गच्छामि यन्ति सङ्घं शरणं गच्छामि සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා කතං සමාධියාමි කාමේසු මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාධියාමි කාමේසු මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාධියාමි සික්ඛාපදං සමාදියාමි තිසරණ සහිතෝ පංචශීල සමාදාන සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස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 චේන සෝතාපට්ටි පලං වරන්ති අතිගෞරවණීය වන්දනීය මහා සංඝරත්නය අවසරයි ශ්‍රද්ධාව සම්පන්න කාලයක තුමතුනේ මේ තුන්වත් හැම දිනම දැන් මේ සූදානම් වෙන්නේ ලෝකදා බුදුචාන් වහන්සේ ලෝක සත්‍ය කිදෙහි කනුකම්පාවෙන් දේශනා කළ ධර්මයේ විදක් ශ්‍රවණය කරන්න. ඒ නිසා හැම දිනම තමන්ගේ සිත නොයෙක් නොයෙක් කර්ම වලට දුවන්නට නොදී බොහෝ වුණාවෙන් සිතේ එකඟකම ඇතුව මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. විශේෂයෙන් මේ දේශනාවෙන් බොහොම වටිනා ඒ වගේම ගැඹුරු ධර්ම කරුණු ටිකක් පෙන්වන්නට උත්සාහවත් වෙනවා. සිතේ විසිරුණු මනසක් ඇතුව අපි බලන හැම නිකම් වචන ටිකක් අහනවා වගේ තේරෙයි අපිට ශාස්ත්‍රයේ තේරෙන එකක් නෑ ඒ නිසා හැම දිනම ඕම හොඳ වුණාකින් යුක්තවම මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ පින්වතුනි අතීතයේ ඕනතරම් ලෝතර බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙ පහළ වෙන්න ඇති පහළ වුණා. ඒ භාග්‍යතුන් වහන්සේලා සසර දුක නිවෙන ධර්ම ඕන තරම් දේශනා කළා. ඒ ශාසන වලත් ඕන හැකියාව මිනිස්සු වෙලා විඳී. නමුත් ඇස් නැත්තු වගේ කන් නැත්තු වගේ ඒ ධර්මයේ නොබලපොන් කර නොසන නිසා අදත් මේ දුක් සහගත සසරේ ඉපදෙමින් නැරෙමින් නැරෙමින් ඉපදීම කියනවා. මේ සසර එනකොට පින්වත්තුනි විනෝදචාරිකාවක් වගේ නිකන් එන්නේ නැහැ. අනන්ත පරිමාණ දුක් පීඩා ගොඩක් විඳිනවා කියන එකයි සසර වෙනවා කියලා කියන්නේ. මේ සසර වෙනකොට චූටි වැරදීමකට උනත් සමාවක් නැහැ. බොහෝ කල්ප ගණන් දුක තිකානේ උත්පත්ති වල උපදින දුක් විඳින වෙනවා ඒකඳු දුක්ඛිතාත්ම භාවයෙන් නිදෙන්න තියෙන එකම මොකද උපදේශනාව ඒ නිසයි අපි මේ ධර්මය අහන්න ඕනේ මේ වගේ සත්‍ය ධර්මය අහපු නැති නිසා අවබෝධ නොවන නිසා සසර ජීවිත බලත්වා ගත්ත ඇති කතා ඕන තරම් තියෙනවා මම මේ පොඩි කතාවක් කියන්නම් අපේ ජීවිතේ එහෙම කර නොගන්නට ඕනේ කියන ආදර්ශයෙන් ගන්න අරගෙන මේ ධහමට අපි හිත යොමු යොමු කරන්න ඕන කියන අදහස ඇති වෙනවා දිග කතාවක් මම මේකේ අත්තර මැදකින් කපලා පිළි කරලා කොටසක් කියන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ සරත්නෝ විචේතෝනාරාම යන කාලේ ඒ ප්‍රදේශයේ රැකගෙන කලේ කොසල් රජු. මේ කොසල් රජුව දවසක් ඉතාම භයානක සත්‍යයක් අහනවා කුසල රජුවත් ඇහුණා ඉතාමත් බියජනක ස්වභාව යුක්ත විලාපහන ඉතින් මේ හඬ මොන තරම් බියජනකද කියනවා නම් ඉතාමත් දැඩයක්වත් බියජනක ස්වභාවය අහුවාම මේ ශරීරයේ තියෙන රෝම කූප පව පිළින් වෙනවා. ඒ තරම් බයට හඳක් දෙන්න බල්ලිකු නිදුන්න නැතිලා වටේට දලෝ කවුරුවත් නැහැ. ඒ ඇතිවෙච්ච බයට එළි වෙනකම්ම නෙම්බෙන්නේ නැහැ. ඊට පස්සේ උදේ පාන්දර මේ රැකීම මොකද කරන්නේ? තමන්ගේ පුරෝහිත බමුණව ඒකම රජුන් අවශාසනා කළ අනුපමනව රජුන්ට කැඳෙවුවා. කඳ කඳවලා කිනවා ආචාර්යවරුනි මම ගිය රාත්‍රී ඉතාමත් භයජනක තාමත් ලොකු බැහැ ගන්න සද්දයක් ඇහුවා. සද්දයක් මට ඇහුණා. මේකෙන් මට හෝ කරදරයක්ද මගේ ජීවිතයට හරි මගේ රාජ්‍යයට හරි රටවැසියන්ට හරි කරදරයක්ද දන්නේ නැහැ. වහා මේක අර්ථය කියන්නේ කියලා. ඒ වෙලාවේ පුරෝහිත පමණක් කියනවා දේවයන් වහන්සේ වහාම කියන්න ඔබ ධර්මසාරී අපිට තේරුම් ගන්න බැරි දෙයක් නෑ අර්ථ කියන්න පුළුවන්. ඉතින් පුරෝහිත පමණක් අනිත් බමුණු පිරිසත් සැසුලෙන් දැන් කට්ටියෝ කියනවා මට විලා පහතකින් ඉතාම දෙගෑපත් හතකින් වියේ ජනක සූපසූරූපේ දූ කියලා සත්‍යයක් කරනවා ඊට පස්සේ සර් කියලා සත්‍යයක් කරනවා ඊට පස්සේ න කියලා සත්‍යයක් කරනවා සෝ කියලා සත්‍යයක් කරනවා මෙන්න මේ සත්‍ය තේරුම මොකද්ද කියලා අහුවා බමුණු ටික මොනින් මොන බලාගත්තා හොඳයි අපි ජීවිතේ අපේ ජීවිත සාර්ථක මොන විදිහටද කියන්නේ කියලා අපි බලන්න කියලා බමුණු පැත්තකට ගිහිල්ලා කතා වෙනවා අපිට මේක අරගෙන ලක්කත් තේරෙන්නේ නමුත් මේක තේරෙන්නේ නැහැ කියලා කිව්වොත් අපේ තානාන්තර වලට අපේ ලාභයන්ට අන්තරායයි අපි මේකට උපායක් කරනවා රජුවන්ට රවට්ටලා අපි වෙන දෙයක් කියලා අපි මේක ලාභෙකුත් අපි මේකෙන් උපයා ගන්නවා කියලා කතා කරලා ඇවිල්ලා කියනවා රජතුමනි මේ ඔබතුමා අහපු සත්‍ය හැටියට නම් ඔබතුමාගේ ජීවිතයට මහ විශාල අනතුරක් මේ රාජ්‍යයටත් එහෙමයි ඉතින් රටවැසියටත් අතුරයි ඉතින් මේ කියලා ගැලවෙන්න ක්‍රමයක් නෑ මහා අසුභයක අසුභ ලක්ෂණයක පෙරණිත්තක් තමයි මේ ආවේ කියලා කිව්වා. සත්‍යෝ තවත් හොඳටම බය වුණා. බය වෙලා දුබුත් කරන තත්ත්වයටපත් වෙලා ආචාර්යවරුන් මේකෙන් මිදෙන්න මගක් ඇත්තෙම නැද්ද කියලා නවතහනකට රජතුමනි බමුණ වෙච්ච අපිට මහා ප්‍රඥයාගේ මුඛයෙන් උපත අපිට කරන්න බැරි දෙයක් නැහැ. අපහසු දෙයක් වුණත් මේකට කිසියම් ප්‍රතිකාරයක් අපි කට යුතුයි. ඒ පාගන්ති දුකින වහා කියන්න මොකද කරන්න ඕනේ කියලා. හදිතුමනේ මේකට සම්ප සත්‍යක යාගයක් කරන්න ඕනේ. සියල්ලම සියල්ල දෙකින් අරගෙන සත්‍යය මනුෂ්‍යයෝ පුරුෂයෝ 100යි 100යි පිටපස්යාසයෝ 100යි ඇත්තෝ 100යි කවයෝ 100යි එළුව කුකුල්ලෝ මේ වගේ සියලුම සත්ත්වෝ 100 100 දෙකින් අරගෙන දිවි පූජාවක් කරන්න ඕනේ. ඒ සත්තුන්ගේ ගන්න දේව වලින් රජතුමා නාන්න ඕනේ. සාක්ෂි කඩුව පොගවන්න ඕනේ. මෙන්න මෙහෙම කළා මේ යාවේ කිව්වහම මේ අපලයේ අයින් කරන්න පුළුවන් කියලා කිව්වා. ඒ ප්‍රතිරෝධ මාර්ග වලින් පිටින් මහා කර්මතුමා එක කරා. ඊට පස්සේ ඉතින් මානසික අල්ලගෙන ආවම දරුවා අල්ලගෙන ආවගේ අම්මලා තාත්තලා අල්ලනවා. අම්මලා තාත්තලා අල්ලගෙන ආවගේ දරුවෝ කෑ ගහනවා. සත්තු එහෙම අලියෝ කෑ ගහනවා. අස්සෝ කෑ ගහනවා. ආරක් කෑ ගහනවා. ඉතින් එක්කම්ම කාල ගෝත්‍යයි දැන් මේ රජවාසල වටේට. මල්ලිකා දේවිය ඇතුළේ දැන් ඇවිල්ලා අහන රජතුමනි මොකද මේ රජවාසලියට මහ විශාල පෝසාවක්. ඉතින් මල්ලිකා දේවියට බලනවා උඹලා රජේසුර මත්තල ඇතුළත වෙලා ඉන්නවා අපේ ජීවිතවලට මොනවත් කමන්නේ මෙච්චර හානියක් විනාශයක් වෙච්චි එක ගැන බලන්න ඕන කියලා බලන්න. හරි මොකක්ද දෙන්නේ මේක තේරෙන්නේ. ඊට කියනවා මම මේ වගේ නාගක බයජනක සත්‍යයක් යනවා. ඒකට අපි ආචාර්ය බුදුවා ඒකෙන් මිදෙන්න පුළුවන් යාගයක් කරන්න කියලා ඒ යාගලක් තියෙනවා. හා හරි අපි ඒක කරමු යාග කරමු. හැබැයි බුදුරජාණන් වහන්සේ සරල චේතනාවෙන් වැඩ ඉන්නවා. භාගතුන් වහන්සේ කියන කීයේ නැද්ද? භාගතුන් වහන්සේ කියන අදහසක් දැක්කේ නැහැ. දැන් මට ඒක නම් අමතක වුණා. අපි මේ රාගය කරමු නමුත් පිළිපිටල භාගතුන් වහන්සේ බොහෝ ප්‍රතිශීලී අපි අසුරු කරනවා. භාගතුන් වහන්සේට නොකිය මතක් නොකර මෙහෙම කරනක සුදුසු මාති. ඒ හින්දා රජතුමන් භාගතුන් වහන්සේට මතක් කළොත් හොඳයි නේද කිව්වා. ආයකට එක තමයි කියලා පොතවල දුන්න මොකද කරන්නේ ඒකම කියලා භාගතුන් මහත්මයේ වැදගත් වෙනවා. දෙල්ල වන්දනා කළා. වන්දනා කළා වන්දනා කළා ඉන්නකොට භාගතුන් මහත්මය අහනවා මහරජ මොකද මේ අද අවේලාවේ ඇතිවෙන්නේ සවිතන ස්වාමීන් වහන්සේ මහත්මයා මම ඊළාත්යේදී ඉතාමත් දිය උපදවන දෙගැපත් හඳින් මහා නපුරු සත්‍යයක් අහුවා. ඉතින් ඒකෙන් මම පිළිගන්න කන්නේ දෙන්නේ නැහැ. මම අපේ බමුණන්ට මේ ගැන කිව්වම සම්බසකට යාගයක් කරනවා කිව්වා. ඉතින් මේ යාග ලැහැත්ති කළා ඒකේ මල්ලිකා කිව්ව භාගතුත මහන්සියට පොත මතක් කරලා කියලා. ඒකයි යාගෙන් කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ඉතින් ඔබට අපහසුවක් නැත්නම් ඒ හිත පද්දි කියන්න පුළුවන්. පුළුවන් නාගතුත මහන්සිය කියලා භාගතුත මහන්සිය මතලියේ රාත්‍රියේදී ඉතාමත් ප්‍රිය ජනක දිය උපදන ස්වභාවයෙන් දුරු කරන සත්‍යය ගවුණා. ඉතින් මේ සත්‍යයෙන් මාගේ ජීවිතයේ තහති මගේ රාජ්‍යයට හදාගන්න තහති මරක්කේ දුරු කියලා අදහසක් තිබුණා. ඒ වගේම ස කියන න කියන සෝ කියන සත්‍යය වුණා. මේ දැන් මගේ ජීවිතයට මගේ රාජ්‍යයට මගේ රටට බයක් වෙයි කියලා අදහසක් මත තියෙනවා. ඒක නැති කරන්න තමයි මේ යාදි කරන්නේ කියලා. හොඳයි. එහෙනම් පිළිවෙලින් මට ඒ தත්ත්ව කියන්නකොට පුළුවන්. ඊටපස්සේ භාගත මාස මට ඉස්සෙල්ලා නම දූ කියන සත්‍යයක් තියෙනවා. හරි කියන්නේ ඔය දූ කියන සත්‍යයේ හොනේ ඔබට මනුස්ස ලෝකේ ඉන්නකොට අකුසල කර්ම කරලා නිරේ උපදිච්ච නිසත්‍යයේ හඳයි. අකුසල කර්ම කරලා ලෝකෝ හරකී වැටිච්ච සත්‍යයක් ඉන්නවා. ඒ ලෝකෝ මෙලේ වැටුනහම බක්තියක් පැහැෙනකොට බක්තයට පිනදදා පැහැෙන යන්සේට ඒ වගේ පැහැෙනවා. ඒ වගේ පැහැෙහි පැහැෙහි ඒක යටට යනකොට මනස ලෝකේ බෞද්ධ ස්ථාහයි උඩට එනකොට මනස ලෝකේ බෞද්ධ ස්ථාහයි මෙහෙම යටට ගිහිල්ලා උඩට එන මේ නිසතාට ගාථාවක් කියනවා ලෝකෙට දුච්චීවිතම් අජීවිම්හ යේසන්තෝන තදම්මහේ විච්චමානේසු භෝගේසු දීපම්නා කම්ම අත්තනෝ එයාට කියන්න උනා මේ ජීවිතේ කාන්තෙන් දුක් සහිතයි දුච්චීවිත ජීවිතේම නැහැ කියලා ජීවීමා මේ සන්තෝන ගතමයි අපිට භෝග තියෙති අපි දන් දුන්නේ නෑ නේද විච්ඡමානේ සුභෝගීසු දීපං න කම්මත්තනෝ අනේ අපිට භවෝග සම්පත් රැස්වලා තියෙති අපිට පිහිට පිණිස අපිට දැකවරණය පිණිස පවතින කර්මයක් අපි කරගත්තේ නෑ එබඳු යහපත් කර්මයක් කරනකොට අපි මේ දුක් ජීවිතයක් ගෙවනවා දුක් ජීවිතේ ගලව නේද කියන එක කියන්න ඕනේ වුණා. නමුත් කියාගන්න බැරුව මහරජු කියන වචනේ කියනකොට මෙයා බොහෝ යටට ගියා. ඒකෙන් ඔබටවත් ඔබේ රාජ්‍යයට අතලසිනවත් කරදරයක් නැහැ. මේ ඒ නිවේදන සත්‍යයේ සත්‍යයයි කියලා දෙනවා. හොඳයි දෙවෙනි සද්දය මොකක්ද කියලා කිව්වා. මට භාවස්ස කියලා සද්දයක් ඊට පස්සේ ඒ ප්‍රයෝගයේම ලෝකමුණේ කියලා උඩට එනකොට එයාට කියන්න ඕනේ වුණා සත්‍ති වස්ස සහස්සානි පරිපූර්ණානි සම්පසෝ නිවේ පච්චමානං කතාන්තු භවිස්ති මේ ගිරියට වැටිලා දුක් විඳ අපිට හරියටම අවුරුදු 60000යි මේ මේ දුකේ කෙලවර කවදා කෙනෙක් කියන එක කියන්න ඕනේ නා. නමුත් ඒ ටික කියා ගන්න දරුවෝ සර් කියන සත්‍යය එනකොටම යටට ගියා. ඒකේ මොකටවත් උදලාදික කස්ස ගන්න නැහැ කියනවා. ඊගා සම්පේ කියන්නේ කිව්වා. දෙන්න කිව්වා. ඊගාව නිරසත්‍යත් ඒ වගේම ඔබ දෙනකොට ගාථාවක් කියනවා නත්ත්‍යන්තෝ කුතෝ අන්තෝ නාන්තෝ පටිච්චසති යදාහි පකටම් පාපම් මම ක්‍රියං සමාරිස යම් කලක නුඹලත් මා පාප කර්මයක් කළා නම් ඒ නිවිලි පැහැන්නා වූ අපිට කෙලවරක් නැහැ අන්තයක් නැහැ කවදානම් මේ දුකේ කෙලවරක් වෙයිද කියන එක කියන්න ඕන නම් සංකේතී කියා ගන්න බැරුව නෑ කියන සංකේතනකට මම ලෝභී ඇතුලේ ඇවිල්ලා කියලා ගන්නවා හොඳයි ඊගාව වචන කියන්නේ කිව්වා සෝ කියන શબ્දය කියනවා ඊට පස්සේ බුදුදහම කියනවා මේක තීනේ සත්‍යයේ සත්‍යය ඊගාව හතරවෙනි කෙනා උඩට එනකොටම එයාට කියන්න ඕන සෝහ නෝන ඊතෝ ගන්වා යෝනි ලත්තාන මාංසෙන් වදන්‍යෝ සීල සම්පන්නෝ කාහාමි කුසලන්නෝ එයාට කියන්න ඕන සෝහ නෝන ඊතෝ ගන්වා ඒකාන්තේ මම මෙතනින් චිතවිලා ගිහිලා යෝනි ලත්තාන මාංසෙන් මම සාප භාවයක් ලබාගෙන වදන්නේ අකුසල කර්ම කරන්න එපා කුසල කර්ම කරන්න කියලා මේක ලෝක හැමෝටම කියනවා සීල සම්පන්න හොඳට මම සීල් රකින්නවා කාහාම කුසලම් මම බොහෝකට කුසල් කරනවා කියලා කියන්න ඕන වුණා නමුත් තියාගන්න බුදුන් ඉලයට ගියාතු බුදුන් කියනවාම භාගතුන් වහන්සේ මේ හතර දෙනා ඇයි ඔය දෙවියෙක් කියලා ඊට පස්සේ ඒකට අතීත කතාවක් වෙනවා මේ හතර දෙනා ඒක බොහෝම ධනවත් සිටුවරු හතර දෙනෙක්ගේ පුත්‍රය හතර දෙනෙක් සිටුවරු මිය ගියාට පස්සේ ඒ ධර්මයේ හතර දෙනාට උරුමෝලා හතර දෙනා යාළුව එකට කතිකාර කරගෙන ආහාර පවන්නේ කිරීමට සූදු සූදුවත පළකාර සේවනයේටම මුදල් වැය කළා එහෙම මුළු ධනයම ඒ අකුසලේ සඳහා වැය කරලා ඒ හේතුව තමයි මේ වගේ නිවිය පන්නේ කියලා කියනවා. ඉතින් මම මේක මතක් කළේ ඔයගොල්ලන් හිතේ මේ නිවි සත්‍ය හතර දෙනෙක් කතාවක් කියලා. නෑ. සසර ඉපදෙන සසර ඉන්න අපේ ජීවිතේ කතාව ඔය. අපි ඇති මොන තරම් මොනවාද ඇති අපි ඇති මොනවද කියන කීකවත් කරගන්න නෑ. ඕක පිළිමතුනේ බගුවේ ගැහෙලෙත් අපිට පේන්නේ බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියලා කියන්නේ මේ මිනිස්සුන්ට පිළිගන්න කියන දෘෂ්ටි දෙහින්දන්නේ නේ මේ දීර්ඝ සංසාරේ කොට මෞනතුන දුක පියානතුන දුක සහෝදර සහෝදරයන් දුකට අටපු කඳු අනන්තයි අප්‍රමාණයි කියලා පෙන්නනවා තිරසන් ආත්ම භාව දුක් වෙනකොට දෙවි සිංහකොට කලාගෙන ගියේ අනන්තයි අප්‍රමාණයි කියලා පෙන්නනවා ඒ වගේම අවිචාදී නිරෝධ ගතනා විදිපතිය දුක් අනන්තය ප්‍රමාණයි කියලා කියනවා. නමුත් භවයෙන් ලැබෙන අපිට පේන්නේ අපිට නොදැනුම භවය තුළ ඉබඳ දුකක් තියෙන නිසා භවයේ විනාය ඉබඳ දුකක් තියෙන නිසා දුක ගන්නවා පහළ වෙන්නේ. ඒ පහළ වෙලා මේ දුකෙන් මිදෙන්න ඉතරම ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මය අවබෝධ වුණොත්මයි අවබෝධ කරගත්තොත්මයි අපිට කවදාම හරි දවසක සසරේ නිකරන්න පුළුවන්. හිමුතුනේ සසරේ නිකරන ධර්මත අපේ ජීවිතේ නැඹුරුවේ නැත්තේ බලයෙන් බැහැලා අවිද්‍යාවෙන් බැහැලා නොපෙනෙන කම හින්දා. නොපෙනෙන කම හින්දා ඇත්ත පෙනෙන්නේ නැහැ, ඇත්ත නොපෙනෙන. ඒකෙන් ඇත්ත නොපෙනෙන කම හින්දා ගැළැ දැකීම ගැළැ දැකීම හින්දා ඇත්ත පෙනෙන්නේ. ඉතින් භවයෙන් වැහිලා හිත අපේ ගහමට නැඹුරු වෙන්නේ නමුත් නුවණක් ඇතුව හරි අපි මේක තේරුම් ගත්තොත් තමයි කවදා මර්ධාසක අපිට මේ සම්පන්නයේ ලාභය ලැබෙන්නේ. ඉතින් පින්වතුනි අපිට නිස්සෙන්නේ සසර නිවන් දුක තියනවා කියලා නොපෙනෙන්නේ එහෙම දෙයක් නැති නිසා නෙමෙයි. අපේ ඉන්නේ ටැන්කේ ඉන්න මම වදාම මතක් කරන්නේ මාළු ටැන්කේ ඉන්න මාළුන්ට මුළු ලෝකෙම එදික. එතකොට මේ මාළුවට ඒ ටික විතරක් දැනෙන්නේ වෙන දේවල් නැති හින්දා නෙමෙයි එයා ඉන්නේ ටැන්කේ ඉන්න. ඉතින් මේ මාළුවෙක් කතා කරන්න පුළුවන් කමක් තිබුණා ලෝකේ කියලා කියන ටැංකිය ඇතුලේ තියෙන ටික විතරක් නෙවෙයි වාහන තියෙනවා ගොඩනැගිලි තියෙනවා මිනිස්සු ඉන්නවා කස්කොල තියෙනවා දුරු බොරු කියන්නේ නැපස්සේ. ඒයි තමන්ට ලෝකේ තමන්ට අත්දැකීම තමන්ගේ ආයතන ටික තමන්ගේ හැකඳුනාට දෙන ටික. ඉතින් මාළුවා ඒ ටික නොදැක්කට අපි මේ මෙහෙම දේවල් කියනවා කියලා කියන එක බොරුවක් නෙවෙයි. එයාට නොතන මාත් බුදුරජාණන් වහන්සේ මේ ටික කියන්නේ මේ කැක්කි සහගත ජීවිතේ ඔබට ගෙවුණා. ඒක දැකියක් ඉන්න ඇතුලේ ඉන්න අපිට කියනකොට අපි බොරු කියන්නේ පස්සේ ඉස්සයි. ඒ අපිට තේරෙන්නේ නැති අපිට තේරෙන්නේ නැති අපිට කිසිම හොඳයි කියන එක තේරුම් කරගන්න ඉස්සා ගන්න. අපි එහා කන දිවනාසේ ශරීරයේ මනස කියන මේ ටිකට ගෝචර වෙන අපිට පෙනෙන ටික ඇත්තයි කියලා හිතාගෙන ඉන්න නම් අපිට පෙනෙන ඊට වඩා මෙතන දී බොහෝ ඉතින් සතර ජීවිතයේ දුක් සහිත ඒ සැලකීමේ කාරණා වුණා. හොඳයි ඔයගොල්ලන්ට අතීතයේ මෙතනනවා නම් අපායේ මෙතනනවා නම් එකක් පැත්තකින් දාන්න ඕනේ. නූපන්න අනාගතයේ පැත්තකින් දාන්න අද ජීවත් වෙන්නේ කියලා හිතනකොට මේ දැන් වර්තමාන ඔබගේ රස්සාවල් කරමින් ගමන් යමින් මේ හැම දෙයක්ම කරන්න මොකද දුක නැති කරගන්න නේද සැප ලබා ගන්න නෙමෙයිද හොඳට හිතන දුක නැති කරගන්න උත්සාහවත් වෙන සැප ලබන්න උත්සාහවත් වෙන ඕගොල්ලන්ට දුක නැති වෙලද සැප ලැබෙනද එතකොට අපි හරියට අර මල් කාපු නරියට වගේ වෙලා තියෙනවා අර කියනවා මේ කතාව එක නරියෙක් බඩගිනි වෙලා නැවත කෑමක් හොයාගෙන යනවා යනකොට ඈත තියෙන ගහක පෙර බුදුමල් ගහක මල් ඉරිලා තියෙනවා. දැන් බඩගිනි වෙලා යනකොට මේ සතාට දැක්කේ හරියට මාස් දෙල්ලපු ගහක් තියෙනවා වගේ. හරි සතුටින් ළඟට ගියා. දැන් කන්න පුළුවන් කියලා. ළඟට යනකොට දැක්කා ගහේ මේ බිමක් තියෙනවා හරි ඉක්මනට ගියා. බිම වෙලා තියෙන එකක් දෙකක් කපලා බැලුවා මාස් නෙමෙයි. ඊට පස්සේ උඩ බලාගෙන ඉන්නකොට ඒකේ හුලඟට එකක් දෙකක් වැටුණා. වැටෙන ඒවා බිම දිනේම මස් නෙමෙයි වුණාට වැටෙනේම මස් වෙන දෙක තකල ඒක හපල බැලුවා. ඒකත් මස් නෙමෙයි. ගහයට තියෙනේවත් මස් නෙමෙයි, ගහේ වැටුනේවත් මස් නෙමෙයි වුණාට මේ මෝඩ නදියා ගහ උඩ දිහා බලාගෙන ඉන්නකොට ගහ උඩ තියෙන ඒවා මස් ඒව මත ලැබුණේ නැහැ නේ කියලා බලාගෙන ඉන්නවා. ඒ වගේ අපේ ජීවිතය තුළ වගේ මේක කාලයකට ඉස්සලා තව අවුරුදු 4ක් 5ක් ගියා නම් දුකක් නැතුව සෑම සෑහලුවේ සැපේ සතුටින් ඉන්න පුළුවන් කියලා ඔන්න චෝදනාව අවුරුදු 5 ගියා දැන් ජීවන අතීතයක් දැක්ක ඒ තරම් සැපක් නැහැ දැන් වර්තමානයේ කහෙන් වැටුනේවත් මස් නෙමෙයි වගේ දැන් වර්තමානයේ තේරෙනවා සැප විඳිනවා නෙමෙයි සැප හොයනවා සැප විඳින එක හොයන්න ඕනේ දේවල් දුරවල් හදමින් ඒවා හදන්න දෙහිසෙමින් සීතුස්ම නැති කරගන්න බඩු භාණ්ඩ එකතු කරගන්න ඕවා හොයන්නේ එකතු කරමින් කරන එක සැප විඳිනවා කියන්නේ සැප හොයනවා සැප හොයන එක දුකසක සැපක් නෙමෙයි තාම තේරෙනවා සැප නැහැ කියලා ජීවන අතීතයේ ඉක්ුත් වීම පවතින වර්තමානයේ තියෙන දෙකේ අත්දැකීම ගන්න බැරි අපි අනාගතයට සාරා දෙනවා අනාගතේ දුකකට ඉන්න පුළුවන් වෙයි කියලා ඔගොල්ලෝ හිතනවා දෙන්න පුළුවන් කියලා. මේක ප්‍රශ්නයක් තියෙනවා. දුක නැති කරන්න වන්න දවසේ ඉඳන් මරණ කම්ම අපි මේ කරන්නේ දුක නැති කරගන්න උත්සාහවත් වෙනවා. දුක නැති කරගන්න උත්සාහවත් වෙන අපි දුක ඇතිවලා තියෙන කොහෙද කියලා හොයගන්න මේ දුක නැති කරන්න හදන්නේ. ඉතින් සිංහයෙකුට බල්ලෙකුට ගලක් ගැහුවාම ස්වභාවයෙන් නම් අපිට ගලහනවා. සිංහයෙකුට ගලක් ඉතින් යමුහාම මොකද වෙන්නේ? ගලාවේ කොහෙද කියලා බලනවා. ඉතින් දුක උපදිනකොට අපි දුක මාර්ගගෙන ඒකට ප්‍රතිකරම ඒ දුක ඇතුළේ මොහොතක් මිසක ඒක ඇතුළේ හේතු හොයන්නේ. ඉතින් දුක කියන එක නැති කරන්න නම් දුක කියන එක ඇතුළේ හේතු හොයාගන්න ඕනේ. ඒ හේතු වල හේතු නැති කරගන්න. එහෙම නැතිකොට තමයි අපිට කවදාම හදාගන්න දුක කියන එක නැති කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ කොහොමද කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ දැක්කම ලෝකය පළවෙනි වගේ දුක කියලා දුක ඇතුළේ හේතුවම කරනවා. දුක නැති වෙන ක්‍රමය දන්නේ. ලෝකයට දුක කියලා දෙන්න ඕනේ දුක ඇතිවෙච්ච හැටි කියලා දෙන්න ඕනේ. ඒ දුක නැති තැන පෙන්නන්න තෝරන නැති කරන මාර්ගය කියලා දෙන්න ඕනේ කියන අදහසින්මයි ලෝකෙ බුදුරජාණන් පහළ වුණේ. අවුරුදු 45ක් ලෝකයේ ඉතිරි බුදුදහම කළේක. නමුත් ඒ බුදුහාමුදුර අපේ සාස්ත්‍ර මහන්සිය කියලා අපි කියනවා. අපේ භාගතුනාගේ සාස්ත්‍ර කියලා කියනවා. නමුත් අපි දුක නැති කරන්න කරන්න වෙන මොකක් හරි එකක්. තව කවුරුහරි කියේක. අපි හැම වෙලාවෙම දුක නැති කරන්න කියලා දුක ඇති වෙන හේතුවක් හොයනවා. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ දුක නැති කරන්න දේවල් හදන්න කරුවා හදන්න යාන වාහන දෙකක් ගන්න මුදල් ඕවා හදලා එකතු කරලා දුක නැති කරගන්න ඕන දුක නැති කරන්න කියලා කියලා තියෙන්නේ. නෑ එහෙනම් අපේ සාස්ත්‍රාස්ති බුදුහාමුදුරුවෝ දැන් අපි ওই විදිහෙන් දුක නැති කරන්න හදන්නේ අපේ සාස්ත්‍රාස්ති කියලා තියෙන්නේ මොකද්ද? දුක වෙනවා දුකට ඇති වෙන හේතුව වෙනවා ඒ හේතුව නැත්නම් දුක නැති වෙනවා කියන්නේ. ඉතින් මේ ධර්මය කියන එක තේරුම් නොගත්තාම මේ හැමෝම කුංචි ළමයි වගේ ඉතින් මම මෙතෙන්දි මේ ටික මතක් කළේ මේ ධර්මයේ නොදන්නා කම නිසා නොතේරුණු කම නිසා අවබෝධ කර නොගත් කම නිසා දුක නැති කරන්න කියලා මොනවා හරි දෙයක් කරලා නැවත නැවත දුකට වැටෙන මේ ක්‍රියාවලිය කලේ අද මේ ජීවිතේ විතරක් නෙමෙයි හැමදාම මේ චක්‍රයමයි තිබෙන හැමදාම මේ ටික කලේ අද දවසේදී හරියට දුක්ඛමත් වුණොත් මේ දුක් සහගත සතර නිතර වෙන්න පුළුවන් ඒ නිසා හැමදෙනා බොහෝම සත්‍යාවෙන් වුණාය මෙන්න මේ ධර්ම කොටස් තේරුම් ගන්න සමත් වෙන්න කියන කම මතක් කරනවා මම මතක් කරන්න හදලා තේරෙන හදන ධර්ම කරුණු ටික ටිකක් පොඟුරු නමුත් හඳුරු වුණාගේ මහත්ත ඕගොල්ලන්ගේ ජීවිතයට ලොකු වාසනාවක් දෙයක ජීවිතයට ලොකු ආශිර්වාදයක් දෙයක දෙන්න මොකද බුදුදහම කියලා කියන්නේ 아무도 දෙයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවන් කියත අදහසක් දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවන් දෘෂ්ටියක් දෙන්නේ නැහැ. සතරජන් වහන්සේ ඇති කන්නේ නැති කන්නේ මේ ලෝකයේ තවතුන ඇත්තක් තිබුණා. ඒ ඇත්ත නොදන්නාකම නිසා වැරදි අදහසක් ඇති කරගෙන වැරදි දැක්මක් ඇති කරගෙන වැරදි දැක්ම තුලින් ඇලීම බැඳීම ඇති කරගෙන ලෝකයේ දුක් විඳින හැටි දෙනවා. ඒ ඇත්ත දැක්කහම වැරදි දැකීම නැති වෙලා වැරදි දැකීම තුළින් ඇති වෙන ඇලීම ගැටීම නැති වෙලා දුකෙන් නිදහස් වෙන ක්‍රමය වෙනවා. තථාගතයන් වහන්සේ ඇති කලින් නැති කලින් හැමදාම ප්‍රවෘත්ති ඇත්තක් තියෙයි. ඒ ඇත්ත වෙනවා. මේක මැජික් එකක් නෙමෙයි. තව විද්‍යාවක් නෙමෙයි සත්‍යයක් නෙමෙයි. සත්‍ය අවබෝධයක් නැසක මේක විද්‍යාවක් නෙමෙයි. ඒ නිසා අන්න ඒ වඳු කෙනෙකුට මෙහෙට ගෑවිලා බලන්න කියලා පෙන්වන්න පුළුවන් දහමක් බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඒ නිසා අන්නේ ධර්මය අපි ටිකක් ඉගෙන ගන්නට ඕනේ. ආන්නට ඕනේ. ඒ බුදුහාමුදුරුවෝ පෙන්වපු යථාර්ථවාදී ධහම ඔබලන්ට ටිකක් තේරුම් කරලා දෙන්න පුළුවන් ආකාරයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පතව්‍ය ආයක රාජ්‍යය මුළු පොළොවටම අධිපති චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවට වඩා මොකද ওই චක්‍රවර්ති රජකම තියෙන බොහොම හිණ දෙයක්. දවසක් කඩු කුලක් දැකලා බුදුරජාණන් වහන්සේ සිනාපාර කරනවා. ආනන්දහමතුහාම ඇයි භාගතුන් වහන්සේ සිනාපාර කරන්නේ? ආනන්ද මේ කඩු කුලේ චක්‍රවර්ති රජනම එකම කඩි එකක් නැහැ කියලා දෙනවා. එතකොට අපි වෙන කවදක කරන්නේ? එතකොට පසව්‍ය එක රාජ්‍යයනේ මුළු පොළොවටම අතිප චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවටත් වඩා සංකස ගමනෙනවා සුගතිය ස්වර්ගයේ දිව්‍යලෝක යනවට වඩා සත්‍ය වෙනවට වඩා දිව්‍යලෝකම අධිපති සත්‍යය ඒ සත්‍යය වෙනවටත් වඩා සබ්බ ලෝකාධිපත්‍යන සියලු ලෝකට අධිපති මහා බ්‍රහ්මයේ වෙනවටත් වඩා මනුස්ස ලෝකයේ කාම භූමියේ උපරිමම චක්‍රවර්ති රජු දිව්‍ය ලෝකයේ උපරිම මෙන්න සක්‍රය නැත්තම් පරිණිත වශයෙන් ඉදී ඒකත් වඩා බ්‍රහ්ම ලෝකෙට උපදවන මහා රත්නය. කාම ලෝකෙ ඉහළම තැනකට, දිව්‍ය ලෝකෙ ඉහළම තැනකට, කර්ම ලෝකෙ ඉහළම තැනකට යනවටත් වඩා සෝතපට්ටි පලවර සෝතපට්ටි පලේම උතුම් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් මේ නිසා මෙන්න මේ දෙන්නතු ගහම අපිට තේරුම් ගන්න පුළුවන් නම් අපේ ජීවිතය හරිය වටේ. එහෙම තේරුම් ගන්න පුළුවන් තේරුම් ගන්න උත්සාහවත් වෙන අය සඳහා බුදුන් වහන්සේ පහළ වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ දේශන තාම ටික හොඳට අහන්න. අහුවාම අපිට ඇත්තට මේ වාසනාව උදා කරගන්න බැරි නෑ. සෝවාන් වෙන්න පුළුවන් එකක්. බැරි එකක් නෙමෙයි. බැරි එකක් නම් කතා කරන්නේ නැහැ පනවන්නේ. හැබැයි එකක් තියෙනවා. අලුත් පැටලෙක් දාපු බොරුලේ කෙලිකෙලිම දෙනකගේ අඟින් ඇද්දට කිලිලා දෙන්නේ ඒක පුදුමයක් නෙමෙයි. ඒ වගේ යම් ප්‍රතිපදාවකින් යම් ක්‍රමයකින් ඒක ලැබෙන්නේ නැත්තම් ලැබෙන්නේ නැහැ. අපිට කොච්චර කැමැත්තක් තිබුණත් කිරි ඕනේ කියලා අපි කැමැත්ත බලපාන්නේ නැහැ. කැමැත්ත වැඩක් නැහැ. කිරි ලැබේවා කියලා කොච්චර ප්‍රාර්ථනා කළත් ප්‍රාර්ථනාව වැඩක් නැහැ. ප්‍රාර්ථනාව බලපාන්නේ නැහැ. ඒකට හේතු ටික හරිනම් විතරයි ප්‍රාර්ථනා වුණෙත් නැහැ කැමැත්ත වුණෙත් නැහැ. අවුත්කට අවදාපු බුදුරේ කිරිපේම දුකදී බුදුරේ කිරි දෙවෝ ප්‍රාර්ථනා වුණත් නැහැ කැමැත්තකුත් නැහැ. නමුත් ලැබෙනවා. ඒ වගේම සහේතු ටික දුන්නා. ඒ නිසා හරියට ඒ ක්‍රමයේ තේරුම අරගෙන ඒක කළොත් ඒක වෙනවාමයි. ඉතින් එතනදී මේ දික්ටි සම්පන්න බව සෝවාන් ඵලයටපත් වෙන තියෙන ප්‍රධානම දර්ශනයක් තියෙනවා. ඒ ප්‍රධානම දර්ශනය තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මය. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තේරුම ඒ ධර්මයේ තේරුමත් සමගම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන මේ ධර්ම තුන අත්හැරෙනවා. පටිච්ච සමුප්පාද ධර්ම කියන දුන්නේ ධර්ම කෙනෙකුට. එතකොට ඔන්න ඔය ටික අපි දකින්න උත්සාහවත් වෙනවා නම් දකිනවා නම් ඒ ජීවිතය තමයි වාසනාවන්ත ජීවිතය. ඔබල දන්නවද සෝවාන් මාර්ගයට පිළිපන්න කෙන පටිච්ච සමුප්පාද ධර්මය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියන මේ ධර්මතා කරන දුරු දුරු වෙන මෙන්න මෙහෙමයි මෙන්න මේ අවබෝධය ඇති වුනහමයි ඒ අවබෝධය ඇතුළෙන් මෙන්න මෙහෙම කටයුතු කියන දැනගෙන කල්යාණ මිත්‍රයන්ගෙන් අහලා දැනගෙන ඒ සඳහා ටික ටික හරි උත්සාහවත් වෙන කෙනාට කියනවා සෝතාපට්ටි අංග රකින්න කෙනා කියලා. සෝවා මාර්ගය වඩන කෙනා කියලා. මෙයාට කියනවා චිත්තකප්ප කියලා ඔයගොල්ලෝ දන්නවද චිත්තකප්ප කියන්නේ මොකක්ද කියලා? මේ මුළු කල්පේම විනාශ වෙන්න තිබුණොත් ඒ එක පුද්ගලයෙක් නිසා එයා පවයට පත් වෙනකම් කල්ප විනාශ වෙන්නේ නැහැ. එක පුද්ගලයෙක් නිසා. අපි උදාහරණයක් කියමු මුළු පෘථිවියම එකවර මහා ඕකාපාතය කියලා විනාශ වෙලා තියෙනවා. මේ මාර්ගයේ වඩන පුද්ගලයා පවයට පත් වෙනකම් ඉතිරෙන්නේ නැහැ. ඒ තරම් බලයක් තියෙනවා මේකේ. ඒ නිසා ඒ තරම් වටිනා ධර්මයක් තියෙන මේකදී මෙන්න මේ ටික තේරුම් ගත්තොත් තේරුම් කරගන්න පුළුවන් ඒ තමයි අපි ලබපු ජීවිතේ වාසනාවන්ත බව. ඒ වාසනාව කිනා කිනාට උදා කරගන්න පුළුවන් කම තියෙනවාද කියන කාරණාව මතක් කර සතුටු සිටින් උවමනාවෙන් මේ ටික අහන්න ඉලක්ක මතක් කරගන්න. ඔය පටිච්ච සම්පදාය ධර්මයේ ඔගොල්ලෝ අහලා ඇති අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියලා මේ කාරණා ටික තියෙන්නේ. ඒකෙදි අපි මෙතනදී මම කෙටි කරලා සරල කරලා ගන්න එක දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය කියන එක යම් කිසි කෙනෙක් පිළිසිඳ දැක්කොත් නාම ධර්ම පැත්තකින් කැදේවා නාම ධර්ම ඕනේ රූපය පිළිසිඳ දැක්කොත් අනාගාමී ඵලයටපත් වෙන්න පුළුවන්. හැබැයි එයා රූපය පිළිසිඳ දකිනකොට කරුණු ටිකක් තියෙන දැනගන්න. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ මේ රූපයයි මේ රූපය ඇතිවීමයි මේ රූපය නැතිවීමයි කියලා රූපයත් රූපය ඇතිවීමත් නැතිවීමත් නැති කරන මඟ දැනගන්නට ඕනේ ඔන්න ඔය ටික ගන්න කෙනාටයි රූපයක් ගන්නවා රූපය ඇතිවෙච්ච හැටි ගන්නවා ඒ රූපය නැති වෙන හැටි ගන්නවා රූපය නැති කරන මඟක් ගන්නවා කියන තැනක් කියනවා නම් අන්න එයාටයි රූපය පිළිබඳව දකින්න පුළුවන් රූපය ගන්නවා නම් රූප සමුදය ගන්නවා නම් රූප නිරෝධය ගන්නවා රූප නිරෝධානෝ ප්‍රතිපදාව ගන්නවා නම් එයාට කියන බුදුන් වහන්සේ රූපය දැකලා රූප සමුපේ රූප නිරෝධ රූප නිරෝධ කියන්නේ පිණිස යන පිළිපන්නාන මේ ලෝකේ සුපටිපන්න අන්න සුපටිපන්න ගුණය දෙන්නවා යන රූපේ ජන රූප සමුපේ ජන රූප නිරෝධේ ජන රූප නිරෝධ ගාමී ප්‍රතිපදා ලැබෙන කියලා සුපටිපන්න මේ සුපටිපන්නෝ තේමස්මින් ධර්ම ගුණේ ගාමති යමෙක් සුපටිපන්න නම් යාමේ ධර්ම ගුණේ දැක්කගෙන සිටින කෙනෙක් වෙනවා. දීකරි දෙවියන් නැහැ. ඒ නිසා අපි රූපය කියන එක ටිකක් තේරුම් ගන්න උත්සාහවත් වෙමු. මේ රූපය කියන එක තේරුම් ගන්න අපිට ඒ රූපී ඇත්ත ඇති නැති පවතින ස්වභාවයම දැනගන්න වෙනවා මිසක ආය අනිත්‍යයි කියලා බලලා කෑලි කෑලි කරලා බලලා වෙන වෙන කරලා බලලා හැම රූපයක්ම තේරුම් ගන්න බැහැ. ඒ හින්දා රූපය කියන එක තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ රූපයේ පිළිසිඳ දකිනවා නම් කාම භූමියට එන හේතුව නැති කරන්න නම් රූපයේ පිළිසිඳ දකින්න ඕන රූපයේ පිළිසිඳ දකින්න නම් රූපයේ කියන ප්‍රභේද 28ක් ප්‍රධාන වශයෙන් මේ 28 රූපයෙන්ම හොඳට දැනගන්න ඕන දැනගත්තාමයි කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපේ තියෙන පුද්ගල භාවයත් හැදෙන්නේ. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා කිව්වට කවදාවත් කෙලෙන්නේ නැති වෙන්නේ. රූපේ මම නෙමෙයි නම් මගේ නෙමෙයි නම් මගේ ආත්මය නෙමෙයි නම් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා කියන්නේ ඇයි කියලා සහිතකෝ කරුණ ඉදපත් කරන්න වෙනවා. ඕගොල්ලන් විතර තව කාගේ හරි කියලා ඕගොල්ලෝ නක් එයා නඩුවක් දැම්මොත් ඕගොල්ලෝ කියන නඩුකාරය නෑ නෑ ඔය විතර මගේ කියලා කතා වචන කිව්වොත් නඩුකාරය දෙනවද දෙන්නේ ඕගලන්ට ඔප්පු කියලා පොතෙන්නන්ට දෙයි ලයිට් බිල් දෙන්නන්ට දෙයි වතුර බිල් දෙන්නන්ට දෙයි ඕගලන්ට ඔප්පු කරලා දෙන්නන්ට දෙයි ඒ වගේ නැහැ මම නෙමෙයි වගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා කියන්න නම් ඒකට ඔප්පු වෙන කරුණු ටික දෙන්නන්ට වෙනවා ඒ නිසා මේ ටික අපි ඉස්සෙල්ලාම බලමු මේ රූපේ මහ භූත රූප හතරක් සහ උපාදාය රූප 24ක් තියෙනවා ඒකෙදි හොඳට අපි බලමු මහ භූත ටික කෙටියෙන් ගත්තාම තෙස්ලොම් නියත ධම්මස්නහර කියලා තියෙන රළු වශයෙන්, පද වශයෙන් තියෙන ප්‍රධාන කොටස් ටික ඇවිල්ලා තියෙන්නේ පටිවි සංකේතය. හිත සෙම සරව ලේ ධාතිය කියන මේ කොටස් ටික ඇවිල්ලා තියෙන්නේ ආපෝ ධාතිය. එතකොට ශරීරයේ තියෙන ආහාර පාන දිරවන උෂ්ණයක් තියෙනවා. ජීවිතේ ජීවත් කරන සංතතිකේ ධාතු කියලා. ජීවිතේ ජීවත් කරන්න අවශ්‍ය උසස්ය කියන එක තේජෝ ධාතුව. ඊට පස්සේ කේක් පැහැෙනවා, හැම රැදි වැටෙනවා කියලා ශරීරයේ ඉන්ද්‍රිය මෝ කරන දෙයක් තමයි ඒ කොටස් තේජෝ ධාතුව. ඊට පස්සේ වාක්‍ය කොටසක් තියෙනවා ආස්වාද ප්‍රස්වාස වාක්‍ය, ඊකාවස්කාරණ වාක්‍ය, අත්පය නමන් දිගාවෙන වාක්‍ය ඒ වගේ වාත කොටස් හතරකුත් මේ ශරීරයේ ප්‍රධාන පිළිකීම ප්‍රධාන කණුව ප්‍රධාන චැම්බර් ඔන්නෝයි ධාතු හතර. බාහිර ගස්වැල් වල තියෙන පදකතියක් තියෙනම් කෙස්ලොම් නියදත් තුළ තියෙන පදකතියක් නම් දෙකම සමානයි. එහෙනම් මේ කෙස්ලොම් නියදත් සම්මත තුළ තියෙන පදකතිය පුද්ගලික සත්‍යය නෙවෙයි. බාහිර ලිංගව පොකුණු වල තියෙන ගලන වැදින්න ගතියක් තියෙනවා හිත සෙමතර වල තියෙන ගලන වැදින්න ගතිය තියෙන දෙකම සමානයි බාහිර ගිනි ගොඩක පහන් දැල්ලක තියෙන උෂ්ණයක් තියෙන මේ ශරීරයේ උෂ්ණයක් තියෙන දෙකම එකයි බාහිර හමන කුලඟක් තියෙන මේ ශරීරයේ වායු ස්වභාවයක් තියෙන දෙකම එකයි ඔන්න ඔය සතර බාහිර සතර මහා ධාතුවයි මේ ශරීරයේ තියෙන්නේ මේ සතර මහා ධාතු ටික තව එකකින් බෙදලා ප්‍රකට වශයෙන් කෙස්ලෝමෝද ධර්මස්ථානක කියලා කොන කුඩක් එක්කත් ටිකක් අපි කියනවා. ඔය සතර මහා ධාතුවේ හැදිලා තියෙන්නේ මොකෙන්ද කියලා දන්නවද? කන බොන ආහාරයෙන්. බත්, පාන්, කෝපි මුන්නට අපි සිඳන් ගන්න දවස ගන්න කන්න මොකටද? ඒ කන බොන ආහාරයට තමයි මේ රූපය හැදිලා තියෙන්නේ. ආහාර කියලා කියන්නේ පාළි වචනයක්. ආහාර තීති ආහාරය ඵලයක් ගෙන එන නිසා ආහාරය කියලා කියනවා. මොකද්ද? ඕජාව, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා මේ අෂ්ටමක රූප කලා පහතන නිසා කන බොන ආහාරයට ආහාරය කියලා කියනවා. ඔන්න මේ කන බොන ආහාරය නිසා තමයි මේ ශරීරයේ හැදිලා තියෙන මේ සතර මහා මේ ආහාරයමයි තව පැත්තකින් අපිට හම්බස් දෙන ආහාර කියලා මේ තියෙන්නේ කනබුන ආහාරයමයි. ගහේ කොහොඹ ඇටයක් හිටෙවුවාම හටගන්න ගහ වේකත් වෙන්නේ නැහැ. කොහොඹ ගහක්මයි. කනබුන බස්පාන් කවුමුන්ගේ සත්‍ය කුද්දෙක් නෙවෙයි නනාත්මනම් ඒ හටගන්න ඵලය ආත්ම වෙන්නේ නැහැ. ඒක සනාතෝමයි. ඔන්න ප්‍රධාන එතකොට අපි ඌවේ කුකුලේ හරකෙකුට දිහාගත්තාම ඒ ශරීරේ එයාට තමයි. කුකුලන්ට ඒ ඇඟ එයාගේ ඇඟ. ඌරට එයාගේ ඇඟ තමන්ගේ ඇඟ. හරකට එයාගේ ඇඟ තමන්ගේ ඇඟ. ඒක අපි සාපේක්ෂව ආහාරය. මේක අපේ ඇඟ. කුටි කරකින් හැක්කල් කෑවොත් ඒකයට ආහාරය. මේ එතකොට කෙනා කෙනා කබලික ආහාරයම වම කියාගෙන ඉන්නේ. ඔය කබලික ආහාරයෙන් හැදුණු රූපේ. මේ රූපේ ඇත්ත. මේ ශරීරයේ කෙස්ටික් කපල බිමට දාන්නේ. කෙස් කියලා තේ මම කියලා දෙනවද? ලොංගස් නියපොතු හැම මාස් කෑම කියලා අහකට දාන්නද? මේ කොටස් දෙකේ මම කියන්නේ අදත් කියන්නේ එහෙම කොටස් ටිකක් කන බොන ආහාරයෙන් ලැබිලා තියෙනවා. ඊට පස්සේ තව පොඩි කරුණක් මතක තියෙනවා. ඔන්න ඔය ප්‍රධාන හතර. ඊට පස්සේ තව තියෙන උපාදාය රූප කියලා 28ක්. උපාදාය රූප කියන්නේ මහ භූත නිසා ප්‍රකට වෙනවා. චිත්තචෛතසික ටික උදව් කරගෙන සිත සහ සිතිවි උදව් කරගෙන ඔය සතර මහා ධාතු රූපයේ හැදෙන ගති 24ක් තියෙනවා තමයි. ඔය ප්‍රධාන රූපේ හැදෙන ගති 24ක් තියෙනවා චිත්තචෛතසික ටික නිසා හැදෙන. ඔන්න ඔය ටික නොදන්නා කම හින්දා ඔයගොල්ලෝ මේ රූපය කෙනෙක් පුද්ගලිකව රැවටෙනවා. ඔය ප්‍රධාන හැදෙන සතර මහා ධාතු කාම ගුණ ආහාරයෙන් හැදෙන රූපේ හරියට සිහිපත් කරගන්න මලමිණියක් වගේ. මලමිණියක තියෙන්නේ හරියටම කන බොන ආහාරයෙන් හැදුණු පටිආපෝ තේජෝ වායෝ කියන ගති හතරෙන් යුක්ත රූපේ විතරමයි මහබුතරු මලමිණියක තියෙන්නේ. ඒිට මෙහා පුද්ගලයේ සත්වයේ කෙනෙක් කියලා රැවටෙන්න මේ මහා කන බොන ආහාරයෙන් හැදුණු රූපේ බැඳිලා තියෙන සිතෙන් කරන වැඩ ටිකක් තියෙනවා. ඒකට කියනවා මම අනිත් පැත්තෙන් ඉඳලා එන්නම්. දැන් අපි කියමු උපාදාය රූප 24ක් කියලා. උපාදාය කියන්නේ මහ භූත නිසා මහ භූතයෙන් ඇසුරු කරන පෞද්ගල රූප 24ක්. ඒකෙදි කියනවා රළු රූප සහ සියුම් රූප කියලා කොටස් දෙකක්. රළු රූප 10ක් තියෙනවා. ඇහැ ඇහැට පෙනෙන රූප රළුයි කියලා කියන්නේ ගැටීමක් ඇති වෙන්න පුළුවන්. ගැටෙන්න පුළුවන් රූප වලට රළුයි කියලා කියනවා. ඇහැ රළුයි කියන රූපේ ගැටෙන හින්දා. රූපෙට රළුයි කියන ඇහැ ගැටෙන හින්දා. කනට රළුයි කියන සද්දේ ගැටෙන හින්දා. සද්දේ රළුයි කියන කනේ ගැටෙන හින්දා. නාසයට රළුයි කියනවා ගන්ධය ගැටෙන හින්දා. ගන්ධයට රළුයි කියනවා නාසය ගැටෙන හින්දා. දිවට රවි කියනවා රසය ගැටෙන හින්දා රසයට රවි කියන දිවේ ගැටෙන හින්දා කයට රවි කියනවා බාහිර වස්තුන්ගේ පොට්ටබ්බේ ගැටෙන නිසා පොට්ටබ්බේට රවි කියනවා කය ගැටෙන නිසා ඔය රවි රූප 10යි ඕවගේ අපි දැනගත්ත මට්ටම් වලට වඩා විශේෂයෙන්ම දැනගත යුතු ගොඩාක් කරතර තියෙනවා නමුත් ඒ ටික විතර අහන්න ලැබෙන හින්දා මම පොඩ්ඩක් අද පැත්තකින් කියන්නම්. තව 14ක් තියෙනවා සියුම් රූප. ඒ සියුම් රූප 14 අද මම පොඩ්ඩක් විස්තර කරන්නම්. මෙන්න මේ රූප 28 හරියට තේරුම් ගත්තොත් පුද්ගල භාවයේ නොගෙවුනොත් තමයි පුදුම. ඒක හරියට පේන මට්ටමට එන්න ඕනේ. ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. දැක ගන්න බැ දැනගත්තේ නැත්නම්. එතකොට හිත ලැබුණොත් අපි ඔය වළු රූප 14 විස්තර කරමු. ඒක කරලා කියන හින්දා මම මේ සියුම් රූප ටික විස්තර කරනවා. ඔගොල්ලෝ හොඳට ඒක ටිකක් නුවණින් තේරුම් ගන්න උත්සාහවත් ප්‍රධාන රූපේ තමයි රූප දෙකක් තියෙයි. මේ සියුම් රූපවල ඉන්ද්‍රිය රූපේ සහ පුරුෂේන්ද්‍රිය රූපේ. අපි ස්ත්‍රියක් කියලා පුරුෂයෙක් කියලා සුනිකව රැවටෙනවානේ. ඒක ඇලුම් කරනවානේ. නමුත් අපි ආසතරන ආදරය කරන ස්ත්‍රිය හරි පුරුෂයා හරි හැදුනේ කොහොමද කියලා බලා ගන්න. මේ ඉන්ද්‍රිය රූපය හා පුරුෂේන්ද්‍රිය රූපේ කියන එක තේරුම් ගන්න ඕනේ. ඔය සුකුම රූප ටික මම කිය සුකුම සුකුම කියන්නේ සියුම් අවබෝධය ඉතාම දුෂ්කර නිසා ගැටීමක් ඇති වෙන්නේ නැති නිසා ගැටීම් කෘත්‍යයක් නැති නිසා කවදාවත් දකින්න බැරි නිසා කවදාවත් අල්ලන්න බැරි නිසා නුවණකින්ම විතරක් දැක්ක යුතු නිසා මේකට සුකුම රූප කියනවා මේ සුකුම රූප කවදාවත් ඇහෙන් දකින්න බෑ කවදාවත් අල්ලන්න බෑ කවදාවත් මේ සුකුම රූපයක් ගැටෙන්නේ නැහැ තව යමක ඒක නුවණින්ම අවබෝධ කරගත යුතුයි ඊට පස්සේ රූප කලාප කඩ කඩා බලන්න බෑ එහෙම රූප කලාප මේ තුල නැහැ මේ සුකුම රූප ඇතුලේ එහෙම දේවල් නැහැ මේ සුකුම රූප කියන්නේ එක ධම්මායතනයේ පරියාපන්න ධම්මායතනය කියලා කියන්නේ හිතේ තියෙනවා වේදනා සංඥා සංකාර කියලා චෛතසික තුනක්. ඔය වේදනා සංඥා විඳීම හැඳිනීම සංකාරය කියනකොට ඒක ටිකක් ලොකු කොටක්. ගති 50 කින් යුක්තයි. සංස්කාර පරිදි. ඒතකොට හැම එකකම ගති 50 කරන හැම සංස්කාර සම්දේකම. මේ වේදනා සංඥා සංකාර කියන මෙන්න මේ ගති ටිකට එකතු කරලා තමයි ධම්මායතනය කියලා කියන්නේ මනෝ ධාතු ධම්ම ධාතු කියලා කියනකොට ධම්ම ධාතු කියනකොට විඳින්න බව ආහඳුනන බව කල්පනා ওই ගති තව සිංසිම් ගති උදා කියන ඔක්කොම එකතු කරලා සංකාරයක් කරනවා. ওই ටිකට තමයි ධම්මායතනය කියලා කියන්නේ. ඔන්න ওই ධම්මායතනය අනුව ගිය රූප ටිකක් තියෙනවා. ඒ සිතේ තියෙන ගති ටික මේ කන බොන ආහාරයෙන් හැදුණු රූපයෙන් තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියන ටික මේ කනබුන ආහාරයෙන් හැදුණු පටවියාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුවේ හැකියාවක් නෙවෙයි. සතර මහා ධාතුවේ ස්ත්‍රී සතර මහා ධාතු පුරුෂ සතර මහා ධාතු කියලා නැහැ. ස්ත්‍රී පටවි පුරුෂ පටවි ස්ත්‍රී ආපෝ පුරුෂ ආපෝ කියලා තියෙන්නේ. එහෙම නැහැ. මේ ස්ත්‍රිය පුරුෂයෙක් කියලා ලෝකයේ විවහාර කරන විදිහට රූපයක් හදන්න පුළුවන් කම. අර හැදුණු සතර මහා ධාතු රූපය හරියට අපි කළු ගලක් කැපුවා වගේ තමයි සතර මහා ධාතු. ඊට පස්සේ ඒකේ ලස්සන කැටයමක් හදනවා වගේ තමයි උපාදාය රූපක. කෙනෙකුගේ සිත ඇදලා ගන්න පුළුවන් විදිහ කැටයමක් හදනවා වගේ තමයි මේ උපාදාය රූපක. ඒ සතර මහා ධාතු රූපේ ස්ත්‍රියක් කියලා පුරුෂයෙක් කියලා විවහාර වෙන දකින්න පුළුවන් විදියට සතර මහා ධාතු රූපේ හැඩ කරන්න පුළුවන් කමට ඉන්ද්‍රිය කුචින්ද්‍රිය කියන ඒක තියෙන සිතේ තියෙන අර ගතිය. ධම්මායතනේ කියන්නේ ඒක කර්මයෙන් උපන්න රූපයක්, කර්මජ රූපයක්. කර්මයට හටගත් එකක්. ඔකට මම කියන්නේ අපි පල්ලටයක් හරි පොල් ගෙඩියක් හරි පොළොවේ වලකනොත් පහු කාලෙක බීජාංකුරයක් ආවොත් පොළොවේ තියෙන පස් දිය ගිනි සුළං කියන හතර උරාගෙන මේ හතර අනුග්‍රහය ලබාගෙන අතු විසි බෙදෙන්නේ නැතුව ගහක් හැදේ. අතු විසි බෙදෙන්නේ නැතුව ගහක් හැදුනේ පස්දිය ගිනි සුළං හතර හැකියාව නිසා නෙමෙයි. පස් ඇතල ගන්න ආහාරයේ පස්තිය විසුලන් හතර අතීති දෙදෙන් නැතුව හදන්න ඕනේ කියන ගතිය ගහදන්න ඕනේ කියන ගතිය තිබුණේ දීජි. කල් ඇටේ. පොල් දෙවියෙක්. ඒ දීජිය නිසා එතන තිබුණු ගතිය නිසා හැදිච්ච ගහ තමයි අපිට පේන්නේ. අපි තාල වර්ගයේ ගහක් කියනොත් තාල වර්ගය කියන එක තියෙන්නේ ඇටේ ඇතුළේ. ඒ නිසා ඒ වර්ගයේ නිසා හදපු ගහනේ කියන්නේ. මොකද මේ ගහ ඇතුලේ නැවත එහෙම බීජ හදන්න පුළුවන්කම ඒක තියෙනවා. ඊට පස්සේ නුගේ ඇටයක් ගත්තොත් ඒක අතු බෙදිලා ඉක්ති බෙදිලා අතුයි බෙදිලා මහ විශාල ගහක් හැටියට හැදෙනවා නම් ඒබඳු විදිහ අතුයි බෙදලා හදන්න පුළුවන් ගතිය තිබුණේ ඇති. ඒ බීජ ඒකට පස්සේ ඉතින් සමහරව උදව් වෙනවා. දැන් මේ දෙකටම පස්තිය ගෙනතුලන් හතර එකම විදිහට උපකාර ලබා ගන්න එක ගහක් එක විදිහකට තව ගහක් තව විදිහකට හැදුනේ ඇයි? එතන තිබුණු බීජ නාමත්වය නිසා මිසක පස්තිය ගෙනතුලන් හතරේ වෙනස්කමක් හිතද? නෑ. එතකොට ගහ එවමු තත්ත්වයට පත් කරන්න පුළුවන් වෙච්ච හැකියාව තිබුණේ ආහාරෙත් නෙමෙයි. ගහේ හැකියාව කොහොමද බීජේ? ඒ වගේ ඔයගොල්ලෝ දන්නවා කර්මය කියන එක බීජයක්. ඒ කර්ම නිමිත්තෙන් කර්ම නිමිත්තෙන් අනුවම කර්ම නිමිත්තට අනුව දැසගත් ප්‍රතිසන්දි සිතේ කර්ම සිතේ ගත ටික එහෙමම තියෙනවා. එතකොට මව කුසට ප්‍රතිසන්දි වශයෙන් පැමිණිලා කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය ඇසුරු කරගෙන පවතින සිතේ කියනවා ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියලා රූපයක් සිටේ. ඒ ඉන්ද්‍රිය සිටේ කියන ගතියට හැදිච්ච රූපේ නෙමෙයි. අර තල් ඇටේ කියන ගතියට හැදිච්ච ගහයි තරහ. ඒ දීදි කියන ගතියට. සිටේ තියෙන ගතියට හැදිච්ච රූපේ රාශියක සතර මහා ධාතු රූපයයි නෙමෙයි. එතකොට ඉත්ති ඉන්ද්‍රිය රූපේ පුරුෂ ඉන්ද්‍රිය රූපේ නැත්තම් මේ විදිහේ රූපයක් හදන්න පුළුවන් gati ටික gati ටික තියෙන්නේ ඒක කාටවත් දෙන්නේ ඉන්ද්‍රිය පුරුෂ රූපේ දෙන්නේ පුරුෂ ඉන්ද්‍රිය රූපේ දෙන්නේ මලමිණියක ඉන්ද්‍රිය රූපේ නැහැ පුරුෂ ඉන්ද්‍රිය රූපේ නැහැ ඉත්ති භව රූපේ නැහැ පුරුෂ භව රූපේ නැහැ ඒ රූපේ තිබුණු ඒ රූපේ නිසා හැදිච්ච රූපේ තියෙනවා එතකොට ඔගොල්ලෝ දැනගන්න ස්ත්‍රියක් හැටි එකම බත්පාන් කවුද දෙන්නට කාලා ස්ත්‍රියක් හැටියේ පුරුෂයෙක් හැටියේ කොහොමද බත්පාන් කවුද තුළ වෙනසක් තියෙන හිතද? නෑ. ඒ කන පොන ආහාරය ගත්තට හිතේ කෙනා කෙනා විතර කර්ම ගති ටිකටයි මේ රූපය මේ විදිහට හැදෙනවා කියන්නේ. මේ ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හැරි පේනකොට මේ කය ඇසුරු කරගෙන පවතින හිතේ තියෙන ගතිය දකින්න පුළුවන් වෙනවා. මේ ස්ත්‍රියක්ම කියලා මේ රූපේ රැවටෙන්න එපා. ඕගොල්ලෝ ස්ත්‍රියක් කියලා ආශා කරනවා. ඕගොල්ලෝ කර්මයට යොමු කරලා තියෙනවා. මේ රූපේ හදපු ගතිය තියෙන ස්ත්‍රී ගතිය තියෙන හිතේ. ආපහු ඕගොල්ලෝ එකතු කර්මයකට කැමති. ඕගොල්ලෝ ස්ත්‍රියක් වෙන්නේ ඒ හින්දා. පුරුෂයෙක් වෙන්නේ ඒ හින්දා. එතකොට කවදාවත් අපිට ස්ත්‍රියක් අල්ලන්න බෑ. පුරුෂයෙක් අල්ලන්න බෑ. මොකද ඇත්ත ඒකයි. ස්ත්‍රිය හෝ පුරුෂය කියන ඉන්ද්‍රිය නිසා හැදිච්ච මහ භූත ටික මේ තියෙන්නේ. මේ ඇල්ලුවට පුරුෂය ඇල්ලුවා නෙමෙයි මහ භූත ටික ඇල්ලුවේ. හැබැයි මේ මහ භූත ටික ලෝකෙ තුල කර්ම විපාක විදිහට මේ අපිට මේ හම්බලා තියෙන්නේ. ඒක විපාකයේ අනිත් පැත්තට යන්න නම් විපාකයේ රැවට්ටන්න හදපු දෙයම නොරවටෙන්න අපි බබ බලා ගන්න වෙනවා. ඒක තණ්හා නිස්සාරි තණ්හම් පහක්වත් තණ්හාවෙන් හැදුණු දේ උදව් කරගෙන තණ්හාව රසන්න කියලා කියන්නේ. තණ්හාවට හැදුණු රූපේ ඒ රූපේ උදව් කරගෙන තණ්හාව රසන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ආහාර නිස්සාය ආහාර පහක්වත් ආහාරයෙන් හැදුණු රූපේ ඒ රූපේ උදව් කරගෙන ආහාරය රසන්න කියලා. එතකොට ওই ඉන්ද්‍රිය කුසින්ද්‍රිය රූපේ ජීවිතේන්ද්‍රිය කියනකොට ජීවිතේන්ද්‍රිය දෙකට බෙදනවා. කොටස් දෙකකට. රූප ජීවිතේන්ද්‍රිය සහ නාම ජීවිතේන්ද්‍රිය කියලා. ඒක ගැඹුරු ඇති ඕගලන්ට නම් ගැඹුරුම නිකන් හරි හරියන මේක මොකක්ද ඕගලන්ට එකතන කියන්නට පොතින්නේ. ජීවිතේන්ද්‍රිය කියන එක දෙකට බෙදනවා. රූප ජීවිතේන්ද්‍රිය හා නාම ජීවිතේන්ද්‍රිය කියලා. යමක අපි කියන්නේ පණ ඇති සහ පණ නැති කියලා වස්තු තියෙනවානේ. දැන් මෙන්න මේ වගේ මේකත් පිළිගන්න මේවා අජීවී පණ නැහැ. නමුත් ගස්කොළන් වගේ දේවල් ගන්න පණ තියෙනවා. ඒ වගේ මේ රූපෙට පණ තියෙනවා. පණ තියෙන රූප වලට කියන ජීවිතේන්ද්‍රිය කියනවා කියලා. හැබැයි මේ අපි පණ තියෙනවා කියන රූපේ විශේෂයක් තියෙනවා නාම ජීවිතේන්ද්‍රියකුත් මෙතන තියෙනවා. රූප ජීවිතේන්ද්‍රියකුත් තියෙනවා නාම ජීවිතේන්ද්‍රියකුත් තියෙනවා. බාහිර වස්තුන්ට රූප ජීවිතේන්ද්‍රිය තියෙනවා නාම ජීවිතේන්ද්‍රිය නැහැ. රූප ජීවිතේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියන තැනක ඇති විශේෂත්වය ඔයගොල්ලෝ දන්නවද? තමන්ට තමන්ව හදා ගන්න පුළුවන් නැවත නැවත. ජීවෙන ජීවෙන එක අලුත් දෙයක් කරගන්න පුළුවන්. ජීවිතේන්ද්‍රිය ලක්ෂණය එක ජීවත් කරව ගන්න පුළුවන් කම. ගහක අත්තක් කැඩුවොත් පොළයක් කැඩුවොත් ඒක නැවත නැවත ආහාර හදලා දිනනවා ගන්නවා. මේ රූපෙත් එහෙම. උගුල අලුත්ෙන් සරපු දෙකක් අරගෙන දාන්න මාස පහක් පහක් සරපු දෙක කුසල දෙන්න තියෙනවා. සරපු නැතුව ඒ මාස පහය ඇවිත් කකුල කුසල දිනනවා. කකුල දිනන්නේ නැද්ද? දැරියලා ওই විදිහට ගෙවුණු දරනකොට දරන රූපය ඉදිරියට නැති අඟලක් පිටට. නමුත් මේ ජීවිතයේ කුටි ඔයගොල්ලෝ දන්නවද කරලා තියෙන්නේ දෙවෙනි ජීවන ක්‍රම තව කෙනෙක්ට හදන්න ඕන. මේ ජීවිතයේ තියෙන කුටි ඔක. දෙවෙනි ජීවන ආරස අජීවී කියලා කිව්වේ දෙවෙනි ක්‍රමක හදන්න බැරි වුණොත් කියනවා. ඒ ජීවිතින්දයක් නැති නිසා. ගහකට ගෙවුනක හදා ගන්න පුළුවන් ඇයි? ජීවිතින්දේ තියෙන නිසා. එතකොට ඔයගොල්ලෝ දකින්න මේ ජීවිතින්දේ කියන එක ඔකෙදිත් හැදෙන ක්‍රම රාශියක් තියෙනවා. නමුත් මේ අපි කෙනෙක් ජීවත් වෙනවා වගේ තියෙන මේ ජීවිතයේ තියෙන කෘත්‍ය නිසායි, රූපේ නිසායි. නැත්තම් අපි ඇවිදින ගානට මේවා ගෙවෙන්න එහෙම ගියා නම් ওই ජීවිතයේ තියෙන කොහොමද ගුණා නම් අපේ රූපයක් ඉතුරු නැති. හැබැයි බාහිර ජීවිතයේ තියෙන වස්තු වල ප්‍රවේදෙම තියෙනවා. ඒ ආහාර පාන සපයගෙන එයා ජීවිතේ පවත්වන්න පුළුවන්. අජීවී සහ සජීවී දෙකේ විශාල වෙනස තමයි අජීවයකට ආහාර පාන සපය ගන්න බෑ සජීවී කියන එකෙන් තේරුම මොකද ආහාර පාන සපය ගන්න පුළුවන්. එහෙම ආහාර පාන සපය ගන්න වස්තුන් අතරින් මේ ආහාර පාන සපය ගන්න මේ කය තවත් උදේ. මේක කියනවා නාම ජීවිතින් ජීවිතයකට. ඒ කියන්නේ චිත්ත චෛතසික ටික කියන නාම ධර්ම ටිකේ ජීවිතේ නිකුත්යක් කරනවා. නාම ධර්ම ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. මේ ධාතුව දවලා කර්මයෙන් උපන තේජසට මේ ධාතුව දැවීම නිසා සිතුවිලි පහළ වෙනවා. සිතුවිලි පහළ වෙන එකට ආයෙත් මේ ධාතුව දැවෙනවා. මේ ධාතුව දැවෙන ශක්තිය උදව් කරගෙන ආයෙත් සිතුවිලි පහළ වෙනවා. ආයෙත් සිතුවිලි පහළ වෙන එකකේ මේ ධාතු දැනෙනවා කියලා එයා ජීවත් වෙන්නේ සිතුවිලි පහළ කරන එකෙන් මේ ධාතු දැරීමෙන් ඇතිවන ශක්තිය උදව් කරගෙන ඊගාවට සිතුවිලි පහළ කරනවා ඒ සිතුවිලි පහළ කරන එකෙන් ආයෙත් මේ ධාතු දැනෙනවා කියලා එක දිගට නාම ධර්ම පවත්වන සුත්‍යයක්. ඔගොල්ලෝ වාහනය පදලකට දැන් ඔය ඉන්ජිනේරින් කරනවා එතකොට වෙන්නේ ඉස්සෙල්ලා මුලට ආපු පෙට්‍රෝල් ටික දහන වෙනකොට ඒ ගිනිගත් එකෙන්ම ඊගාව ටික එතෙන්ට එන පෙට්‍රෝල් ටික ඒ කියන්නේ ඒ වාහන ස්ටාර්ට් කරනවාම ඒ පනගත් එකෙන් ඊගාව තියෙන තෙල් ටික දහන කරනවා. දහන කිරීමෙන් ඇතිවෙන ශක්තිය අර මොඩලේ වැඩ කරනවා. වැඩ කරන එකටම ආයෙත් තෙල් ටික දහන වෙනවා. මේක එකම චක්‍රයයි. ඒකකින්ම යනවා. ඒ විදිහමයි ශරීරේ නාම ධර්ම ටික ওই විදිහට වෙනවා. එතකොට ඔන්න ඔකට කියනවා නාම සිද්ධිය කියලා. මෙන්න මේ ජීවෙන එක වෙනුවට අලුතෙන් හදා ගන්න පුළුවන් රූපෙකුත් ජීවෙන එක වෙනුවට අලුතෙන් හදා ගන්න පුළුවන් චිත්තජීවිතිකුත් තියෙනවා මේක. ඔන්න ඔය ජීවිතේන්ද්‍රිය රූපේ ඒක නාම ධර්ම ටික පැත්තකින් දාමු. මේ රූපේ ජීවිතේන්ද්‍රිය කියලා රූපේ ජීවත් කිරීමේ කෘත්‍යයක් වෙනවා ආහාර පාන නැවත නැවත හදාගන්න. ඔන්න ඕකත් මේ චිත්තචෛතසික ටික තියෙන නිසා වෙන්නේ නැහැ උදේ. හරිද? බුද්ධිමි පුසුණු ජීවිතය. ඊට පස්සේ එක තමයි ආකාශ රූපය. අපි හිතාගෙන ඉන්නේ ආකාශ රූපය කියන එක ධම්මායතනේ පරියාපන්න රූපයක් නැත්නම් කර්මෙන් හටගත් රූපයක් කියලා අපි හිතන්නේ නැහැ. ආකාශයේ කොටස් එකකට බෙදනවා බාහිර සහ ආධ්‍යාත්මික කර්ම සිද්ධ වූ මුඛ සුතුරු ආහාර පාන ලැබෙන තැන් මල මුඛ ධාර කරන්න අවශ්‍ය වෙන ඉඩ පහළ තියෙන තැන් වලට ආධ්‍යාත්මික අවකාශ ධාතුව කියනවා මේකත් කර්මෙන් හටගත් අවකාශ ධාතුව ඊට පස්සේ මේ බාහිර අවකාශ ධාතුව සංගතයි හදාගත්ත එක අවකාශය කියන එක ඕගොල්ලෝ හිතන්නේ මෙතුමුතුන් හිතන්නේ මේ අවකාශය කියන්නේ කිසිවකින් හැදෙන එකකුත් නෙමෙයි කිසිවකින් නැති වෙන එකකුත් නෙමෙයි අවකාශය කියන්නේ තියෙන එකක් කියනවා. ඒකනේ සමහරව අවකාශයේ නිවන කියන්නේ අවකාශයේ රුධි කියලා අවකාශයට උපමා කරන්නේ. ඔයගොල්ලෝ දන්න මේ අවකාශයේ සංකත අපි හදාගත්ත එක. මේ අවකාශයේ තියෙන මේ කයට සාපේක්ෂව. මේ බඩු ගහන්න වල හැක්කෙන්නේ නැති විදිහට යන්න පුළුවන් කය අරගෙන යන්න පුළුවන් තැන් වලට අපි අවකාශය කියලා කියන්නේ. නමුත් අපි මේක සුපුම ආත්ම භාවයක් ඇති දෙවියෙක් හරි පෙරේතෙක් හරි උපන්නොත් ඇහැට නොපෙනෙන සිං ශරීරයක් තිබුණා. එයා ඒ මට්ටමේ රූපවල හැප්පෙනකොට අවකාශයට අදාළ වෙනස් වෙනවා. එතකොට අවකාශය කියන එක අද දවසේදී අපිට තියෙන මේ කයට සාපේක්ෂව කියන එක දකින්න. ඊගාවට මේ අර මාකේ කන සිදුරු මොකද සිදුරු ආහාර පාන වලට මේවා දැක්ක අවකාශ ධාතු. ඔන්න ආකාශ රූපය. ඊගාට මොන රූපේ? කාය විඤ්ඤාති වචී විඤ්ඤාති රූප. කාය විඤ්ඤාති කියලා කියන්නේ ඔගොල්ලෝ දැන් මේ ගොඩාක් පුද්ගලෙක් කියලා වැවතින්නේ මේ රූප ටික හඳුනන්නේ නැති නිසා. ඔගොල්ලෝ දන්නවද මේ කාය විඤ්ඤාති රූපේ වචී විඤ්ඤාති රූපේ කියන එක මේ සතර මහා ධාතු රූපේ මොකක්ද කියලා? දැන් අධික කමසියක් තියනවා නම් අධික කමසියට කමසියට පුළුවන් ඉදීම ඉස්සෙන්න කමස අතට අපි ওই කමසියට අපේ අත බහලා අපේ අත උස්සනකොට කමසියට ඉස්සෙනවනේ අන්න ඒ වගේ ඔයගොල්ලෝ දන්නවද කාය විඤ්ඤාති කියලා කියන්නේ මේ හිතේ අත් වගේම මනෝමය රූපයක් උපද්දලා මේ කයට බහලා සිතෙන් ඒ පුස්සනකොට මේ අතේ ඉස්සෙනවා. එහෙම නැත්නම් මේ පුස්සන්න නැහැ. ඊට පස්සේ බිල්ල හරවන්න ඕන වෙනකොට හිතෙන් එකතම රූපයක් කරවලා ඒක හරවනකොට යටි මේ බිල්ල හරවන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මලමිනිය හරවන්න බෑ. එතකොට හරියට ඔගොල්ලෝ දරන අර ඔළුවක් නටනවා කියලා අර මහ විශාල අර මහ බඹා ගැන එහෙම කියලා රූප හදනකොට මිනිස්සේ බැලලා එයා එක එක ඒවා කරනකොට අපිට පේන්නේ අර විශාල මිනිහ නටනවා වගේ. ඒ වැඩ ටිකම මේක කරනවා. ඔකට කියනවා විඤ්ඤාප්ති රූප කියලා. කාය විඤ්ඤාප්ති රූප කියලා. යන්නෝනි කියන අදහසක් ඇතුව සිතින් රූප උපතර රූපේ මේ කයට බහල වායය ධාතුවට ඇතුල් වෙනකොට මේ කය ඉදිරියට යනවා. එතකොට ඔන්න ඔහොමයි කයින් කෙරෙනවා කියන එක වෙන්නේ. වචී විඤ්ඤාප්ති කියලා කියන්නේ අපි කෙනෙක් කවුරුත් මෙහෙම උගලන් තේරෙන වචන කවුරුත් කතා කරලා නැහැ. මෙතනදී සිතින් මොනවා හරි අදහසක් කියන්න ඕන වුණාම ඒ අදහසේ හැටියට සිතින් වායු ධාතුවක් උපදිනවා. ඒ වායු ධාතුව තොල්ලේ උගුරේ තල්ලේ තොල් දෙකේ දත් තුන අපිව දංචද, පන්දද, මුර්ධද කියලා කියන්නේ ওই තැන් වල හැපිලා එළියට එන සත්‍යයක් විතරයි කියන්නේ. ඇහැට පෙනෙන රූප වලට හඳුනගෙන නම් කරලා තියනවා වගේ සංඥාවට සංකාර කරලා තියනවා වගේ අපි මේ සත්‍යකත් සංඥා සද්ද සංඥාවත් සංකාර කරගෙන තියෙනවා අපි මේ සද්ද සංඥාවත් සංකාර කරගෙන තියෙනවා ඒ සංඥාව පහළ වෙනකොටම අපි ගාව තියෙන සංඛාරය මතක් වෙනවා. සංඥාව සහ සංඛාරය කියන එක තේරුම් ගන්න. සංඥාවට තව කෙනෙක්ව යොමු කරන්න පුළුවන් ප්‍රඥාප්ති මාර්ගයේ තමයි විඤ්ඤාප්තිය කියලා කියන්නේ. කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති දෙක නැතුව තව කෙනෙකුට තව දෙයක් හඟවන්න බෑ. එක්ක වචනයකින් එක්ක කයින්. අර කෝප්පේ දිහා බලන්න කියලා මට එක වචනෙන් කියන්න වෙනවා. කිව්වේ නැත්නම් ඇඟිල්ල දික් කළා මෙහෙම කළා හරි කියන්න වෙනවා. කය වචනේ දෙක උදව් කරගන්න නැතුව තර සම්දී මොකක්ද දිහාට බලාගෙන ඉන්නේ කියලා ඕගොල්ලන්ට කියන්න පුළුවන්. ඒ හින්දා තමයි මේවට විඤ්ඤාති රූප කියලා. ඒ කියන්නේ විඤ්ඤාපනය කරන්න පුළුවන් මේ ධර්මතා දෙකේ. එතකොට මේ කාය විඤ්ඤාතියයි වචී විඤ්ඤාතියයි කියන දෙකෙන් වචනය කියන එක ඔය තොල්ලෝ මුර ඔය විදිහට හැපිලා යන සබ්දේ තියෙන සංඥාවක් විතරයි. සංඥාව අපි දන්නේ ඒකට සංකාරයෙන් විවහාර කරගන්නවා. අපි කියමු දැන් රූප සංඥාව කියලා කියන්නේ නිල් පාට මම කියපු සංඥා නිල් පාට කහ පාට රතු පාට සුදු පාට කියලා කිව්වහම නිල් පාට කහ පාට රතු පාට සුදු පාට කියලා කියන්නේ සංඥාව නෙවෙයි ඒක සංඥාව හඳුනා ගන්න දත්ත මාර්ගය අපි මේ විවහාරය අතහැරලා සංඥාව දත යුතුයි. ඒ කියන්නේ පාට පෙන්වන පාට පෙනෙන බවට තමයි සංඥාව කියන්නේ. අර මාස පහක හයක පොඩි ළමයි අඬනකොට ධම්මලක්ෂ කියලා කරන්නේ. එක එක පාට කැරකෙන ඒවා ටිකක් පෙල්ලන්න ටික ටික ටික ගාලා. දැන් මේ ළමයට වර්ණය හොඳට පේනවා. ඒ පාට දැකලා ඒ දිහා බල බල ඉන්න ඉතින් ඇඟිල්ල නතර කරලා. නමුත් මේකට කියන්නේ කහ රතු සුදු නිල් කියලා ප්‍රඥප්ති දන්නේ අන්න ඒ ළඟට තියෙන මත්තම දකින්න සංඥාව කියන්නේ ඒක පහු කාලෙදි හඳුනා ගන්න අපි උදව් කරගත්ත විවහාර මාධ්‍ය තමයි නිල් පාට කහ පාට රතු පාට සුදු පාට කියලා. එතකොට සංඥා සංකාර දෙක එක පිටාක කතා කරනකොටම සංඥාව සංහාරයකින්මයි අර්ථ දක්වගෙන තියෙන්නේ. කෝපය කියනකොට මේ හැදේ පෙනෙන එක සංඥාව. ඒක පෙන්න ගන්න අපි ගත්ත විවහාර මාර්ගය තමයි කෝපේ කියන එක. මේ හැදේ තමයි සංඥාව. මේ සංඥාව පෙන්න ගන්න කෙනාට ගත්ත විවහාර මාර්ගය තමයි මොකද්ද? මේ තේ කියන්නේ. ඒකයි ඒකට විඤ්ඤාප්ති රූප කියන්නේ විඤ්ඤාපනය කරන්න බෑ ওই විතක්ක ਵਿਚාර නැත්තම්. මේ තේ එක තව කෙනෙකුට යමක් කියන්න බෑ ඕගොල්ලන්ට. හිතේ මේ සංඥාව බවක් නැවුනොත් තමයි අපි ඒක දන්නවා කියන්නේ. ඒ සංඥාව මවා ගන්න බෑ සංඛාර නොකොලොත්. තේරෙන්නේ? එතකොට ඔය සංඛාරයෙන් හැමදාම කරන්නේ සංඥාවට සතහන් ලබා ගන්න එක. ඒකයි වෝහාර වේමක්කම් පිටුවේ සංඥාව වදන් සංඥාවගේ විපාකේ විවහාරය. දැන් මේ පේන හැටි සංඥාව. ඔකට කෙනෙක් නිරෝධ කරන්න බැහැ අපි සංකාර කරන දුර ටෙලිෆෝන් එක දුරකථන කියනවා. එතකොට දැන් මේ වචන කිව්වහම මේ හැදේ කලින් හිතේ නැවේ. එතකොට නැවෙන එක සංඥාවක්. ඒ වගේ හැමෝම ඔය දුරකථන ඔක්කොම එකපාර ඔක්කොම පොඩ්ඩක් නතර ඔක්කොම දුරකථන විතර ඔක්කොම හරි. හැබැයි කොහොමවත් ගොඩක් කියන්න තියෙනවා. තව අපිට සම්බන්ධ කියන්න තියෙනවා. එතකොට වෙලා වැඩි වේගකට කියනවා. නැත්නම් මම මේක කෙටියෙන් කෙටියෙන් කියන්න පුළුවන්. කමන්නේ නැත්නම් මේක මම විස්තර කළාට කෙටියෙන් කෙටියෙන් කියන්න. පස්සේ මට දුක් කියන්නේ නැහැ. එතකොට දැන් සංඥා සංකාර දෙක දන්නවනේ. ඒ වගේ මේ ශබ්ද සංඥාවක් විතරයි එන්නේ. ශබ්ද නාමත්‍යය. අපි ඒක විවහාර කරගන්න අහවල් කායය, අහවල් කායිකාව, අම්මගේ කටහඬ, දුවගේ කටහඬ, අප්පච්චිගේ කටහඬ, කාර්යයේ හෝන් එක, බල්ලේ කෑ ගහනවා, සබ්දේ කෑ ගහනවා, මේ හරකේ කෑ ගහනවා කියලා ශබ්දයට සංකාර කරගන්නවා. ඒ මොකද තව කෙනෙකුට විවහාර කරවන්න පුළුවන් වෙනවා. දැන් අපිට ඒ සත්‍යයට කෙනෙකුගේ අපිගාව තියෙන සත්‍ය සංඥාව කෙනෙකුගේ මනසේ ඇති කරවන්න නම් මේ වගේ විවහාරයක් ඕනේ. බල්ලෙක් කෑ ගහන ශබ්ද කිව්වහම ඔන්න ඒ සංඥාව කන්දර අන්තිමට මනසේ උපදිනවා. එතකොට අපි යම කිව්වා වගේ තේරෙන්නේ. කවුරුත් කියන්නේ මේ වචනේ කියනකොට එයා එයාගෙන් උපදවා ගන්නවා. එයාගෙන් උපදවා ගන්න දන්නේ නැත්නම් අපි ඒක දන්නේ නැහැ. ඒක වෙන භාෂාවක් කිව්වහම ඒ කියන්නේ එයා ශබ්දයේ ඒ සංඥාව ආරම්භය එයා සංකාර කරලා තියෙන ක්‍රමය අපි මේ සද්දේට සංකා ඒ නිමිත්තට සංකාර කරලා තියෙන වෙන විදිහට. එතකොට එයා ඒ වචන කිව්වට අපිට දිහි කරගන්න බෑ ඒ සංඥාව. එතකොට අපිට භාෂාව තේරෙන්නේ. තේරෙන්නත් තියෙනවා. දැන් අපි මේ හැදෙන්න කෝප්පේ කියලා කිව්වට සිංහල භාෂාව කියන්නකො. දැන් කෝප්පේ කියන වචනේ කිව්වොත් ඔක්කොටම මේ හැදේ හිතේ නැවි. එතකොට ඕගොල්ලෝ හාමුදුරු කෝස්ස ගැන කිව්වේ කියලා හිතන්නේ. ඇත්තට මම කිව්ව කෝස්ස ගැන නෙමෙයි මම අංගාවතිර සංඥාව සංකාර කරපු අදහස දෙක කරලා වචන විතරයි කෙනා කෙනා ගාව තියෙන කෝපය දෙහි කරගන්න. නමුත් ලෝකයන්නේ හාමුදුරු කෝපය ගැන කිව්වයි කියලා. එතකොට භාෂාව තේරෙනවා කියන්නේ. අපි දැන් ඉංග්‍රීසියෙන් කියමු දැන් කවුරුත් අපි ඉංග්‍රීසි දන්නේ කියන්නේ කවුරු හරි කෙනෙක් දැන් මේ හැදේට එයාගේ භාෂාවෙන් එයා ඉගෙන ගන්න කියලා ඉගෙන ගන්න කියනවා කියන්නේ දැන් අපිට ওই සත්‍ය හමුනොත් අපි ඉගෙන ගන්න නැත්නම් අපිට මේ රූපේ මවා ගන්න බෑ. සත්‍යයක් විතරක් රූප නැවෙන්නේ නැහැ, සංඥාව නැවෙන්නේ නැහැ. එතකොට අපිට දන්නේ නැහැ. මහසාවක් දන්නේ නැහැ කියන්නේ ඕක. එතකොට මේ විඤ්ඤාති රූප කියලා කියන්නේ හිතෙන් මෙන්න මේ යම් යම් දේවල් තේරුම් කරවන්න අනිත්‍යයට අපිකාව මනසේ උපදින විවහාර තියෙනවා. කයනොයි සිතනොයි කරන්න පුළුවන් විදිහේ රූප හදන්න පුළුවන් විභාගයට. ඒකට විඤ්ඤාති රූප කියලා කියනවා. කාය විඤ්ඤාති රූප කියලා. ඊට පස්සේ ඊටත් ලහුතා රූප. ලහුතා කියලා කියන්නේ සැහැල්ලු. අපි කිව්වොත් මේ රූපේ තරාදියට දාලා බර කොච්චරක් වෙන්නේ? කිලෝ 50 60 ඒක 50 කිලෝ කඳුම ගන්න නෙමෙයි. කිලෝ 50යි නිමිති මිතිය. නිමිති මිතිය කරේ කියන්නේ යන බර දැනෙනවද ඕගොල්ලන්ට යනකොට? ඕගොල්ලෝ දන්නවද මේ සිතේ තියෙන ගතිය මේ කය නිබර කරලා තියෙනවා කියලා. ලහුතා රූපේ කියන්නේ නිබර කරනවා. මේ අලියෙක්ගේ බර කිලෝ 1000ක් විතර හිතේ කිලෝ. අලියට කිලෝ 1000 වෙනවා වගේ කියලා තේරෙනවද? හිතට පුළුවන් කය නිබර කරන්න. සිතේ තියෙන කම ඒකයි ධම්මායතනේ පරියප්පන රූප කියන්නේ සිතේ තියෙන ගති ටික මහ භූත රූපයෙන් ප්‍රකට වෙනවා. මහ භූත රූපයේ සැහැල්ලු කළා ඔය වගේ නම්බන් දෙවිගාරින් හදලා ඔය රූප ටික තියෙනවා. එතකොට මේ කයේ බර තේරෙන්නේ නැත්තේ මොකද්ද ලහිතා රූපේ නිසා. ඊට පස්සේ මුදිතා රූපේ මලමිණි දැකලා තියෙන්නේ මලමිණි අල්ලලා තියෙන කවුද? අලවිය නැහැ. ඕගොල්ලෝ නම් බලන්නත් මේ ඔබලා හැම බලන්න මේ වැදේද කියලා. ආර්යයට මෙන්න මේ මේසේ උපන්න යම්සේ දෙයිද. යම්සේ දෙයිද ඒ වගේම මේ මලමිනියක් එහෙම උපනවා කියන එක මේ මට පිළිතුකම් මොකුත් නැහැ. මේ චිත්ත නිසායි මේ ශරීරය මෙහෙම ඉදෙන්නේ. ඉතාම නූතුමල බව තියෙනවා. අනිවාර්ය මොන හරි සිංදී අත හරි සිංදී කියලා කියන්නේ සිතේ තියෙන කමට මහ භූත රූපේ මොලොක් වෙලා තියෙන්නේ. ඈ මේකට කියන මොදිකා රූප කියලා. මොදිකා රූප කියලා. ඔගොල්ලෝ මේ රූපය පුද්ගලයා කියලා රැවටෙන්නේ මේ රූපයේ තියෙන සිං රූප ටිකේ හැදලා තියෙන හැටි ගන්න නැති නිසා. ඈ ඒකයි මෙච්චර මේ ඇවිල්ලා තියෙන්නේ. මේ රූපේ ගල් ගෙඩියක් වගේ තිබුණත් ඔගොල්ලෝ හිතනවා මම ආසාවෙ කියලා. ඈ මේ මේ තරපෝටුවක් වගේ තිබුණොත් මේ විදුමය රූපේ මේ සිටී කියන කටි ටික රූපේ මොලොක් කරන්නේ කියලා මොදිකා රූපයෙන් අල්ලනකොට අනුරාගත හරි සිද්ධි කියලා කියන්නේ මොදිකා රූපේ නිසා. ඒක සිටී කියන කටි නිසා. ඒක හිත නිදුනම ওই කටි එකක්වත් නැහැ. ඊට පස්සේ මැරිච්ච මිනිහෙකුගේ අත්පය දැකලා තියෙනවා. දරුවන්ගේ කෝඩු වෙලා උගල මෙහෙම නවන්න පුළුවන්කම තියෙන්නේ මේ කය අසුර කරගෙන පවතින හිත නිසා. ධම්මායතන පරියාපන රූප කියන්නේ සිතේ තියෙන චෛතසික ටික නිසා මෙහෙම නවන්න පුළුවන් විකාරන්න පුළුවන්කම තියෙන්නේ. මේක විතර කම්මඤ්ඤතා රූප කියලා. කම්මඤ්ඤතා රූප කියලා. එතකොට ඔගොල්ලෝ මේ සිත තියෙන මේ ගතියටයි අනේ අත නවන්න පුළුවන් අත දිගන්න පුළුවන් එයා මට අත බලනවා කියලා කියන්නේ කම්මඤ්ඤතා රූප දන්නේ නැහැ. එතකොට මේක ටිකක් කම්මඤ්ඤතාවය කියන්නේ. ලහුතා මොදිතා කම්මඤ්ඤතා. උපචේ රූපේ කියලා කියනවා උපචේ කියන්නේ රැස්නවා කියලා. පසුව පසුව එන දේවල් මුලින් මුලින් යමක රැස් වෙන මේකට කියන උපචේ කියලා. මුලින්ම මේ මහ භූත රූපය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසා ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටික මුලින්ම හදනවා. ඒකට උපචේ කියනවා. මොකද පසුව පසුව එන පසුව පසුව උපදින චිත්තචෛතසික ටිකකින් අලුත් දෙයක් කරන්න පුළුවන්කම තියෙන නිසා. එතකොට මේ මුලින්ම රැස්වෙච්ච එක උපචේ කිව්වා උපචේ කිව්වේ පසුව උපදින දේවල් ඒකෙන් හදන්න අලුත් දෙයක් කරන්න පුළුවන්. ඒක පසු වෙන දේෙන් හදනකොට අලුත් ක්‍රියා කරනකොට උපචේ එක නැවත නැවත රැස්නකොට සංකති කියලා කියනවා. ඒකට උපචේ සංකති. ඒකට මම උපමාවක් කිව්වොත් අපි කියමු ඕගොල්ලෝ ගන්නවා කරකට හරි වෙන එකක්. දැන් අරගෙන ඔකට දැන් නබකෙත් ඒක දෙනවනේ. දැන් මුලින්ම කාර්යක හැදුණු එකට කිව්වා වුණ උපචේ උදේ කියලා. අනිපතේ රූපේ කියලා. ටිකක් කල් යනකොට ඔන්න කාර්කේ ටයර් ටික ගෙවිලු දැන් අලුතෙන් ටයර් ටිකක් දානවා. ආයෙ ටිකක් කල් යනකොට සීට් ටික ඔක්කොම බලනවා සීට් එක ගලවලා දානවා. ආයෙ ටිකක් කල් අවුරුදු 10ක් 15 ඇන්ජිම හොඳටම අරකයි ඇන්ජිමක් තියෙනවා. ආයෙ ටිකක් කල් යනකොට වටේ තියෙන තහඩුව සම්පූර්ණව තහඩුව ගන්නවා. අන්තිමට අලුතෙන් අලුතෙන් කැඩෙන්නේ කැඩෙන්නේ ඒක දැල්ලුවා පැස් වෙලා අවුරුදු 15ක් ඉඳන් ගේනකොට තිබුණේ එකම කැලලක්වත් නැහැ මුලින් හදිච්ච එකට වෙන වෙනම ඇවිල්ලා රැස් වෙලා හැබැයි නම්බර් ප්ලේට් එක රැස් වෙලා දැන් අපි කියන මුලින් අවුරුදු 10කට ඉස්සෙල්ලා ගත්ත වාහනේ තිබුණේ එකදු කැලලක්වත් අද නැහැ සමහරවිට තියෙන්නේ ඔක්කොම අලුත් ඒවා නමුත් අලුත්ම කාර්යයක් ගත්තොත් නම් ප්ලේට් එක වෙනස් වෙන්න ඕනේ නේද එතකොට පරම එකක් නෙමෙයි තියෙන්නේ. අලුත් එකකුත් නෙමෙයි. උපොච්චේ සංතති කියන එකේ දෙකේ ස්වභාවය. ඒ හින්දා මුලින්ම හැදුණු නාම රූප දෙකේ හැදන් දිනාතේ හැදුනහම පසුව පසුව උපදේ පිටචෛත්‍යක ටිකට ආයතන ටික එදා එදා අලුත් වෙලා වෙනවා. කාලයක් යනකොට පරණ එකක්වත් නැහැ තියෙන්නේ අලුත් වෙනම සමුපේක්ෂක වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් කුඩා කාලේ තිබුණු රූපෙ දිහා අරගෙන බලනද ඒකේ තිබුණු කෑල්ලකට සමානව දැන් තියෙනේව. ඒකේ එක කොටසක්වත් නැහැ. දැන් තියෙන්නේ ඒ රූපේදී දැන් රූපේ අරගෙන බලුවොත් ඒ දැක්දායක නෙමෙයි නම් මේ නාංගුත් වාස ගන්න එහෙනම් අයි කරන්න වෙනවා. එදා එකයි කියලා කියන්නත් බෑ එදා එක නෙමෙයි කියන්නත් බෑ. නේද? ඒක මොකද හේතුව උපච්ඡය වෙච්ච නිසා නැවත නැවත ආපුව මුලින් එකට රැස්වෙච්ච ගණයට ගියේ හිතා. අර වාහනේ කොච්චර කෑලි අලුතෙන් අලුතෙන් ආවත් මුල් වාහනේ යන ගණයට ගියේ හිතා. නමුත් ඒකෙන් දැන් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ ක්‍රමය වෙනස් වෙනවා. අන්න ඔකට කියනවා උපච්ඡය රූප සංකති රූප කියලා. ඊට පස්සේ ජරත රූප කියලා කියනවා මේ රූපේ දිරන බවට කෙස් ඇහෙනවා අම්මගලි වැටෙනවා ඕකට ජරතා රූපේ තියෙනවා ජරතා රූපේ ඇතිවෙන්න හේතුව තමයි ආයුෂයෙන් දෙක ඒ කියන්නේ මේ ශරීරයේ තියෙන කර්ම ඒ කියන්නේ යමක් ඉදෙනවා කියන්නේ තේජෝ ධාතුවේ ක්‍රියාවලිය ගහක වෙඩියක් හරි කොළයක් හරි පැහැනවා කියන්නේ පඨවි ආපෝ වායෝ කියන ගති ටික අඩු කරනවා තේජෝ ධාතු වැඩි වෙනවා තේජෝ ධාතු වැඩි වෙනකොට කියන දිය ගතිය හිඳෙනවා පඨවි ගතිය ඒක කර්කශ ගතිය එන්නෙන්ද වතු වෙනවා එතකොට වායෝ ගතිය අඩු වෙනවා එතකොට ඒක පැහැෙනවා එතකොට ඒකට කියනවා පැහැෙනවා ඉදෙනවා කියලා ඕකම වෙනවා මේ මේ ශරීරේ ජාත්‍යා බෙද කියන්නේ ඒකයි. එතකොට පොඩි ළමයේ කියන කාලෙකදී මේ ජනතා රූපේ මේ ශරීරය හැදෙන්නේ කනබුන ආහාර පාන ගන්නකොට රූප කලාප 100ක් හැදෙනවන කනබුන ආහාරයෙන් කුඩා ළමයා සංදීයේදී නැතෙන්නේ රූප කලාප 10යි හැදෙනවා 100ක්. එතකොට වැඩිම පැත්තේ ඉක්මනට පේනවා. ඒකයි අවුරුදු 10ක් විතර පොඩි ළමයේ දැක්කු තව අවුරුදු 10ක 15ක දැක්කු උගලට අඳුරගන්න බැහැ. මොකද ඉස්ස වේගයෙන් හැදෙනවා. ඔය තරම්ම වේගයෙන් මේ පොඩි කාලේ ඉඳලා හැදෙන වේගෙම කෙනෙක් හැදුනොත් මරණ මොහොතේ උඩ අඩි 50කට දොඩ උතයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. කලන්තයේ වයස කියන මට්ටම දෙනකොට අවුරුදු 25 වෙනකට පස්සේ නැසෙන රූප හැදෙන රූප කලාප ප්‍රමාණය 50ක් නම් නැසෙන ප්‍රමාණය 50ක් වෙනවා. එතකොට සමාන වගේ තියෙනවා. ඔකට තව තලක් දෙන්න වරකිනවා. ඒකයි ඔයගොල්ලෝ සාමාන්‍ය කරුණ මට්ටමේ කෙනෙක් දැක්කම අවුරුදු 10කින් 15කින් දැක්ක තායි කඳ ගන්න පුළුවන්. ඒකේ ඉන්න කාලයක් තියෙනවා. ඊට පස්සේ අවුරුදු 50 වයසට යනකොට මහලු වෙනවා කියලා කියන්නේ මොකක්ද දන්නවද? රූප කලාව 25ක් හැදෙනකොට රූප කලාව 50ක් නැහැ. එතකොට හැදෙන පැත්ත, අය පැත්ත, අඩුයි වැය පැත්ත වෙයි. එතකොට දිරනවා. එතකොට ඉක්මනට මේ රූපේ වෙනස් වෙනවා තේරෙනවා. ඔන්න ඔහොමනේ ජනතා රූපේ කියන එක ඒක වෙන්නේ මේ ශරීරයේ තේජෝ ධාතුව නිසා. මේ ශරීරය කියන කර්මයෙන් හටගත් සිද්ධ ධාතු ඒ චේතු ධාතුවට ආහාර පාන දැවීමෙන් ඇතිවන උෂ්ණත්වයේ ඒ කියන්නේ මේ ආයුෂයේ මේ චේතු ධාතු ඉක්මනට දැවෙනවා. දැවෙන නිසා ආයුෂය හැදෙනවා ආයුෂ නිසා උෂ්ණය හැදෙනවා. ආයුෂ කියලා කියන්නේ අර කන බොන ආහාරයෙන් හැදෙන ස්පීච් එකද? මම කියලා තියෙනවා නේද? ඒක තමයි පස්සේ කතා කරමු. එතකොට ඔකට චරකාරෝ. අනිච්චතාවෝපය කියලා කියන්නේ මේ රූපේ වාක්‍යය පිටසෙම මේව ප්‍රධාන වශයෙන් වෙනස් වීමෙන් යම් යම් විපරිණාමවල ඇති වෙනවා අනිච්චතාවෝපය. එතකොට උපතේ සංතති ජනකා අනිච්චතා ගායක කබලික ආහාර. කබලික ආහාර කියන්නේ ඇහැට නොපෙනෙන සියුම් රූපයක්. ඇයි කන මොනවා කබලික ආහාරයට හැදෙනකොට සිවුම් කියක් කියලා කියන්නේ අපි වස්පාන් කවුරු මොනවට කියලා මේව ගත්තට කටේදී සෙලක්ට් එක එකට කියලා ආහාරේ කට ඇතුළේම දැනෙනවා. ඒක ආමාශිත ධ්‍යානම ආමාශිතේන ආහාර පිරවන ඕජාවක්. ඒ ඕජාවත් එකතු වෙලා පුත්තාස වාතයෙන් මේක පැටවලා ආහාර ශක්තිය මේක දුරු හොදනවා වගේ ඔක්කොම කැඩලා සම්පූර්ණ ආහාර දියරයක් වත්පත් කරනවා. ඊට පස්සේ ස්ත්‍රියන්ට දෙපිස්ත්‍රියන් පුරුෂයන් පුරුෂයන්ට දෙපිස්ත්‍රියන් ස්ත්‍රියන්ට විෂයතරියන් කියලා විද රියන් විෂයට කියන අඩු කියන්නේ. ඒක බඩවලක්. මේ දියරේ බඩවල ඇතුළේ විදියට යනවා. හොඳට රත්විච්ච බතේක වතුර ටිකක් දාන්න උ ටිකක් දෙනවා මොකක්ද වෙන්නේ? වාස්තව. මේ අර ආමාර කියන ඕජාව අර බඩකට දිගින් යනකොට මේ ගැටුන කර්ම දෙකේ කොටස් එක. කර්මෙන් උපන් උණුසුම. ওই උණුසුමට මේකේ මේ නලයේ දිගින් යන ජලය ඔක්කොම වහස් කරනවා. රස කොටස් ටික උරා ගන්නවා. උරාගෙන අන්න ඒ ටික තමයි නියම කවණිකාහාරය කියන්නේ. අපි ගත්තට බම්පාන් කපුනේ ඔන්න ඔය උරා ගන්න ස්පීඩ් එක වගේ වාස්ත වෙන ගතිය යුක්ත ওই ටිකෙන් තමයි කේස් හැදෙන්නේ, හම් හැදෙන්නේ, මත් හැදෙන්නේ, ලොම් හැදෙන්නේ, මේ පුත හැදෙන්නේ. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා රෝඩු ටික විතර තිහට ඕල් විතර මේකට අපි ඇවිත් කියනවා. හරිද? ඔන්නෝක තමයි කබලතා. මෙන්න මේ තව ඇහැර කන දිවනාස ශරීරය ගැන දැනගන්න ඕනේ. අපි ඔබකින දන්නේ මේ කන බොන ආහාරයෙන් හැදෙන රූපය ඇසුරු කරගෙන පවතින හිතෙන්නේ මේ කයි වුණ ඔහොම විශාල වැඩ කොටසක් කළා හින්දා ඕගොල්ලෝ මේ රූප ටික ඇත්ත කියලා දන්නේ නැති නිසා පුද්ගලයේ සත්‍යය කියලා හිතලා ඉන්නේ. ඉතින් මේක තමයි රූපේ ඇති. රූපේ ඇති වෙන්න හේතුව තමයි මේක පෙර කොතනක හරි අපි ඉපදුනා කියලා කියන තිරසන්නක සතෙක් වේවා. දෙවියෙක් වේවා, මිනිසෙක් වේවා, කාම භූමියේ කොතනක හරි යම් රූපයක් තිබුණා නම් ආත්ම භාවයක් තිබුණා නම් විඥානය නිසා නාම රූප වෙලා නාම රූප නිසා ආයතන හැදලා කියලා ටිකක් ඔය තියෙනවා. ඔය විඥාන නාම රූප සලආයතන කියන ටික තමයි මම ඔය කියන්නේ. ඒ කියන්නේ විඥානයේ රූපයකට දැසගෙන නාම රූප වෙනවා කියන්නේ නාම ධර්මයන්ගේ තියෙන gati ටික රූපයකට රූපේ තියෙන gati ටික නාම ධර්මයක සම්බන්ධ වුණාම තමයි ඔය රූපය මෙහෙම වෙලා තියෙන්නේ. ඔය 28 රූපේ හැදෙන්නේ එතකොටයි. නාම රූප වුණා කියවහම 28 රූපේ හැදෙන්නේ. එතකොට මේිට පෙර කොතනක හරි කෙනෙක් අපි උපන්න කියන තැනක තිබුණු රූපයක් තිබුණා නම් ඒ හැම රූපයක්ම කනබුන ආහාරයෙන් හැදිලා හැදුණු පටිආපෝ තේජෝ වායු රූපයක්. ඒ කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටිකේ නිසා කයේ මෙහෙම මෙහෙම සියුම් රූප ටිකක් විද්‍යමානයි. එදා කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයක් සතර මහා ධාතු රූපය අසුර කරගෙන පවතින සුකුම රූප ටික තේරුම් නොගත්කම නිසා ඒ ඇත්ත ඇතිහැටි නොදන්නාකම තමයි අවිද්‍යාව කියන්නේ නොදන්නාකම නිසා සත්‍යයේ පුද්ගලයේ කියන නිමිත්තක් හදාගත් අවිද්‍යාවපත්‍ය සංඛාරා ඊට පස්සේ ඒ ඉන්න සත්‍යය මම ඉන්න සත්‍යය මගේ දුව පුතා කියලා දැකලා ඉන්න දරුවට ඉන්න පුතාට අපි කැමති වුණා තණ්හාව උපාදාන වුණා ඒ රූපයේ ඇත්ත ඇති හැටි නොදක අවිද්‍යාවෙන් සත්පුද්ගල සංඥාවක් හදාගෙන ඇලුණු ගැටුණු කම හේතු වුණා විඥානය අද මෙබඳු රූපයකට දැස ගන්න සතර මහා ධාතු රූපයකට අද සතර මහා ධාතු රූපයට දැසගත්ත මේ සිතෙන් අදද මේ වගේ නාම ධර්ම ටික මේ වගේ රූපේ වැඩ ටිකක් කරනවා අදත් රූපයේ සතර මහා ධාතු ඒ සතර මහා ධාතු රූපය ඇසුරු කරගෙන පවතින සිත නිසා මේ රූපේ මෙහෙම ගති ටිකක් වෙලා තියෙන්නේ නේද කියලා. ඇත්ත ඇති හැටි නොදැක්කොත් අදත් මේ රූපය සත්‍ය පුද්ගලෙක් කියලා උගලන්ට පෙනේ. ඒ ඉන්න සත්‍යය මගේ දුව, මගේ පුතා නැත්නම් මේ මම කියලා වැරදි දැක්මක් හදාගන්න. ඊට පස්සේ ඕගොල්ලෝ දුවට කැමති, පුතාට කැමති, මට කැමති කියලා තණ්හාව උපාදානයක් දෙයි. මේ ආහාරයෙන් හැදුණු මේ චිත්තචෛතසික ටිකෙන් හැදුණු මේ රූපයේ බිඳලයයි හදාගත් වෙලාවේ දෘෂ්ටිය නැති වෙන්නේ ඒ නිසා ඇති කැලීම තවත් නිබ්බඳුම ආහාරයෙන් හැදුණු රූපයකට මේ චිත්ත දැසගන්න හේතු. එතකොට මෙතන තියෙන පටිච්චසමුපාද සිද්ධිය. පෙර මේ රූපය රූපයේ ඇත්ත නොදන්නා කම නිසා හදාගත් කර්ම නිමිත්ත හේතු වුණා අද මේ වගේ රූපයකට දැකගන්න චිත්තචෛතසික හදාගන්න අද මේ චිත්තචෛතසික ටිකෙන් සතර මහා ධාතු රූපේ මේ වගේ හැඩ කළා හදලා තියෙනවා. අද රූපේ පිළිසිඳ නොදන්නා කම නිසා අපි කෙනෙක් කියලා රැවටෙන්න පුද්ගලෙක් කියලා රැවටෙන්න කෙනෙක් නානවා පුද්ගලෙක් නානවා ලස්සනයි කියලා රැවටෙන්න මේ මේ සිතේ තියෙන gati ටික මේ මහ භූත රූපෙන් ප්‍රකට වෙලා නේද කියලා. අද රූපේ පිළිසිඳ නොදන්නා කොට රූපයේ පිළිසිඳ නොදකිනකොට සත්‍ය පුද්ගලයේ කියන වැරදි දැකීමක් ඇති වෙයි. සත්‍ය පුද්ගලයේ කියන වැරදි දැකීම ඇති වෙනකොට ඇලීම ගැටීම දෙක නැති කරන්න බෑ. ඒක ලෝභ දේශ දෙක නැති කරන්න බෑ. මේ ලෝභ දේශ දෙක හේතුයෙන් නැවත විඥාන නැත්තම් මේ සිත තවත් රූපයකට දැස ගන්න. එහෙම උපන්නාම එතනත් මේ වගේම රූපය කට විඥානය දැසගත්තාම මේ වගේම සවිඥාන කරනවා. උපන්නාම සීත දැනේ උෂ්ණ දැනේ බඩ ගින්න පිපාසය අන්තිම ප්‍රතිපදතින දුක ඈ මහලු වෙනවා මරණයටපත් වෙනවා නින්දා පහස යනුම් දැනුම් අහන්න වෙනවා කියලා අද තියෙන වගේම මේ නාම රූප දෙක ජීවත් කරවන්න යන්තිමට මේ කළා තියෙන්නේ. නමුත් ඒක කරන්න ගියාම මහා දුක් ගොන්නක් විඳිටදී එදාට එතන තියෙන රූපය පිළිසින් නොදෙලත් පොඩ්ඩේ රූපය කනබුන ආහාරයෙන් හැදෙනවා. ඒ කය ඇතුළු කරගෙන පවතින චිත්තචෛසික ටික මෙතන කරගෙන ඉඳලා දැන් මෙතන සංඥාන කියලා තියෙනවා. මේ චිත්තචෛසික ටික පිළිසින් නොදකින්න කම නිසා ආපහු ඒ රූපේ සත්ව පුද්ගල භාවය ඇති කරගන්න. රූපේ නාම රූප ටික බිඳලයි අර වැරදි දැක්ම නිසා ආපහු රූපේ තව සිටින. මේ චක්‍රීය කෙලවරක් නැහැ. ඉතින් මේක නතර කරගන්න පුළුවන්. ඒකයි මේ ධර්ම හොඳට තේරුම් ගත්ත කෙනාට හොඳට වර්තමානයේ තේරෙනවා මොකක්ද සක්කාය දිට්ඨිය අධහන භූතේ සත්‍ය කියලා එයා දකින්නේ රූපය අසුර කරගෙන සත්‍යයක් කියනවා සත්‍යයක් නිසා රූපේ පවතිනවා රූපේ නිසා සත්‍යයක් පවතිනවා කියන එකත් එයාට තේරෙන්නේ එයා දන්නවා රූප හේතු ප්‍රත්‍ය රූප ටික හොඳට දිගහැරලා බලලා තියෙනවා මේ රූප ටික තියෙන්නේ ඔක්කොම කනබුන ආහාරයෙන් හැදිලා සුඛෝ රූප ටික චිත්තචෛතසික ටික නිසා ප්‍රකට වෙන ධම්මායතන පරියාපන්නයි ඒ හින්දා රූපේ මම හෝ රූපේ මගේ හෝ රූපේ මගේ ආත්මය කියන අදහසක් නැහැ රූපේ සත්‍යයක් කියලා නැත්නම් රූපේ ආත්ම වශයෙන් ගන්නවා කියන එකක් හෝ ආත්මයක් නිසා රූපේ පවතිනවා කියන එකක් හෝ රූපේ නිසා ආත්මේ පවතින ආත්මේ නිසා රූපේ පවතිනවා කියලා රූපය අරඹය සතරාකාර දෘෂ්ටිය නැහැ වේදනා සංඥා සංකාර විඥානයේ නාම ධර්ම ටික හොඳට ගන්නවා වේදනාව කියන්නේ විඳිනවා සංඥාව කියන්නේ හඳුනනවා සංකාරය කියන්නේ හිතනවා විඥානය කියන්නේ දැනගන්නවා මේ ටික පෙර මේ රූපයේ පිළිසිඳ නොදන්නාකම නිසා ඇතිවෙච්ච වැරදි දෘෂ්ටිය තණ්හාව කියන කාරණා නිසා ඇතිවෙච්ච ධර්මයක් කියලා දකිනකොට කෙනෙක්ගේ සිතක් ආව හෝ පුද්ගලයෙක්ගේ සිතක් ආව හෝ ආත්මයක් ආවනේ සංඛාරපච්චය විඥාන කියලා දකිනවා ඈ එතකොට මේ නාම ධර්ම ටික වේදනාව අසුරු කරගෙන ආත්මයක් තියෙනවා ආත්මය අසුරු කරගෙන වේදනාවක් එහෙම වේදනා කතා මොකුත් ආත්ම කතා මොකුත් නෑ නාම ධර්ම ටික විෂයාකාර සක්කාය දිට්ඨියම අතහැරෙනවා අතහැරනකොට පුබ්බත් ඒකාන්තය අතහැරෙනවා. පෙරාති හිටියද හිටියනම් කොහේ ඉන්නේද කොහොම ඉන්නේද කොහොම වෙලා කොහොම ඉන්නේද කියන මේ අදහස් නැහැ. පෙර අපි හිටියද කියලා පුද්ගලෙක් කියන්නේ නෙමෙයි. පෙර මම හිටියද නෙමෙයි කොහොම හරි කියන්නේ නෙමෙයි. පෙරත් උනා නම් මේ මේ වගේම මහ භූතයන්ගේ රූපේ හැදලා තියෙනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛසික ටිකේ උපාදාය රූප ටික හදලා තියෙනවා. ඒ නාම රූප දෙක නොදන්නාකම නිසා පුද්ගල දෘෂ්ටියක් හදාගන්න. ඒ දෘෂ්ටිය නිසා ඇලීම් ගැටීම් ටිකක් මනසේ හදාගෙන තියෙනවා. පඹේ ඉන්නවා. ඈත වෙලක පඹේ අතින් මෙතන හැදලා තියෙන්නේ කෙලින් අතට දී කෝටුවක් ගහලා පිටකට දී කෝටුවක් ගහලා සමමක් අංගල කමිටියක් අංගල මුට්ටියක් මුණින් නමලා ඒකට හොමු ටිකක් ගාලා දුර වැඩි ගමින්ද පේන්නේ හරියට. පඹයවුතන පඹයවව පිරිසිදු නොදන්නා කම නිසා හොඳට නොපෙනෙන කම නිසා මිනිසයා කියන අදහසක් අපේ හිතේ තියෙනවා. දැන් මේක අපේ හිතේ මිනිසයා කියන්නේ මිනිසෙක් ඉන්නවා කියන අදහසට ලීකියලි ටික කෝටු කැලි ටික සම්බන්ධ නැහැ. ඒක හරියට පැහැදිලි නැතිකම නිසා ඇතිවෙච්ච වර්ගය අදහසක්. දැන් මම අනේ මනුස්සයට මම හරි ආතලේ කියලා සෙනෙහසක් ඇති කරගත්තු මම හිතේ තියෙන මගේම අදහසට මගේම සංඥාවට නෙමෙයි දැනුම් කරලා තියෙන්නේ නැත්තම් ඔය මෙහෙනම් කපන්න ඕන මරන්න ඕන කොටන්න ඕන කියලා ප්‍රතික්‍රියාවක් ඇති කරගත්තු මම මගේ හිතේ තියෙන තරහව නෙමෙයිද දැන් අවිද්‍යාව ප්‍රත්‍ය සංකාර අවිද්‍යාව කියන්නේ මොකද්ද පම්බය වූ වෙන පම්බය බව නොදකින්නකම නිසා මේ පුද්ගල සංඥාව පුද්ගල සංඥාව නිසා ඇලෙන්නේ කම්බියවුත් යන කෝට් ටිකක් දිරලයයි මුට්ටියක් නිදලා දිදිලයයි නමුත් මංගාව තියෙන ඒක පිළිසිඳ නොදැක්කොත් මංගාව තියෙන මනස සංඥාව උදේ කියලා හිතනවා මරණාසන්න මොහොතේ මං කැමති මිනිසයා කීවේ ඒකේ මිනිසයාට තියෙන ආදරේ ආසාව නිසා මේ මිනිසයා ලබා ගන්න ඕනකමට ඕනකමකට ඉදිරිපත් වේ ඒ මිනිසයා ගාව දැන් අපිට වෙන්නේ ඕගොල්ලන්ට දැන් දෙතර පතක් කරලා සංගාව ඉවර යනවා නේ ගෙදර සිහි වෙලා යන්න යනවනේ. ওই විදිහේ තමයි මරණාසන්න මොහොතේ දැන් ගෙදර සිහි වෙලා මේ කය අරගෙන යන්න පුළුවන් හොඳ යනවා. මරණාසන්න මොහොතේ ඔය වගේම තමන්ට යන්න ඕනේ අවශ්‍යමයි කියලා හිතන නිමිත්තක් සිහි කරලා යන්න ඕනේ කම ඇති වෙනකොටම කාය ජීවිතයේ විදිලා යන්න බෑ. හිත එහෙමම යොමු වෙන එක. ඔකයි වෙන්නේ හැමදාම. එතකොට දැන් පඹය වූ තැන පඹය බව නොදන්නාකම නිසා මනුෂ්‍යයා කියන අදහස ඇති කරගෙන දැන් ඒක ඔක්කොම මනස අවිද්‍යාව පත්‍ය සංකාර අවිද්‍යාව කියන්නේ පඹය වූ තැන පඹය බව නොදන්නාකම නිසා ඒ නිසා කැමැත්තක් අකමැත්තක් ඇති වෙනවා ඉන්න පුද්ගලයාට ඒ ටිකත් ඔක්කොම මනස ඒ මනසේ ඇති කරගත පුද්ගල භාවයේ හේතුව නැවත රූපයකට පඹය හොයාගෙන යන පඹය නෙමෙයි මනුෂ්‍යය හොයාගෙන යනවා කියන තැනකින් අපි යන්නේ. ගියාට ලැබෙන්නේ පඹය එකයි. ආයෙත් රූපයකට වැටෙනවා ඒක. පබය උතන පබය බව නොදන්නවා වගේ කන බොන ආහාරයෙන් හැදෙන චිත්තචෛතසික ටික නිසා ප්‍රකට වෙච්ච රූපය අනාත්ම වූ සත්පුද්ගල භාවයෙන් යුක්ත රූපය දුර වැඩි හින්දා නුවණ නැතිකම නුවණට දුරස් නිසා දුර වැඩි නිසා පැහැදිලිව නොපෙනෙන කම නිසා මම කියන අදහසක් ඇති වෙලා මනුස්සය කියන අදහසක් ඇති වෙලා සත්‍ය කියන අදහසක් ඇති වෙලා මේ අදහස් ටික ඔයගොල්ලන්ගේ මනසේ තියෙන අවිද්‍යාව පච්ච සංකාරා රූපයේ පිළිසඳ නොදන්නා කම නිසා මනසේ තියෙන දෘෂ්ටි ටිකක් ඔය. මේ රූපේ විරලයයි මේ නාම ධර්ම ටික නිරුද්ධ වෙයි. නමුත් මනසේ තියෙන ඔය අදහස් දුරු වෙන්නේ මගේ දරුවා, මගේ දුව, මගේ පුතා, මගේ අම්මා, මගේ අප්පච්චි කියන ටික නැති වෙන්නේ නැහැ. ඔගොල්ලෝ දෙමෝපිය නැති වෙලා ඉන්නවා නම් ඒ රූප ටික, ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙලා ඇති. ඒ සතහන ඔයගොල්ලෝ මනසේ නිරුද්ධ වෙලාද කියලා බලන්න. මේ තෙන්නහස ආදරේ හිරිතුලද කියලා බලන්නේ නැහැ. ඕවා මොකද කවදාවත් ඉන්නකොටව තියෙන එක කරන්නේ අපි හදාගත්ත අවිද්‍යාව පැත්තෙන් හදාගත්ත එකක් නිසා. මරණාසන්න මොහොතේ ඔය ඔළුවේ තියෙන ටික අපි ආපහු මේ වගේ දෙයකට දැකගන්න. ওই ටික දකිනකොට එයා දන්නවා පුබ්බන්තේ සංගතනේ අපේ තියෙන කෙනෙක් හිටියා, පුද්ගලෙක් හිටියා, සත්‍යෙක් හිටියා එහෙම කියලා කරන අතීතයේදී මේ නාම රූප දෙකක් තිබිලා තියෙන ඒ ටික පිළිසිඳ නොදන්නා පමණට පුද්ගල භාවයක් හදාගෙන ඇති කරගත්ත කෙලෙස් ටිකක් තිබුණා. ඒක හේතු වුණා අද කනගුණ ආහාරයුත් රූපේ සංඥානක වෙන්නේ කියලා දානවා. අද රූපේ සංඥානක වල නාම රූප දෙකක් මේ කියනවා මේ සුඛ රූප ටික හදලා තියෙනවා. අද මේ ටික පිළිසිඳ නොදැක්කොත් අනාගතේට අද ඇති කරගෙන බැරි දැකීම සත්පුද්ගල හැදීම අවිද්‍ය සංඛාරයේ මුල් කාරණාව ප්‍රසන්න විඥානය නැවත රූපයකට බහින් කියලා දකින හින්දා මම උපදීද කොහේ උපදීද කොහොම උපදීද කො මොකෙක් කියලා මොකෙක් කියන අදහස යාද නැහැ දන්නවා වුණොත් වෙන්නේ මොකක්ද අද නාම රූප දෙක නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිත්‍යම කරගෙන විඥානේ නැවත රූපයකට දැසගන්නේ දැකගෙන නැවත සතර මහා ධාතු රූපයක් අවිඥානික වෙයි කියන එක දන්නා මිසක මම ඉපදිනව හෝ කෙනෙක් ඉපදිනව නෙමෙයි කියන එක දන්නවා. පුබ්බන්තේ කංගතිය අතහැරෙනවා අපරන්තේ කංගතිය අතහැරෙනවා. පුබ්බන්ත අපරන්තේ කංගතිය අතහැරෙනවා. කියන්නේ එහෙනම් මේ සත්‍ය කොහෙන්ද ගාවේ මේ සත්‍ය කොහාටද යන්නේ ඒක නෑ. අතීතේ අවිද්‍යාව කර්ම නිසා මේ විඥාන රූප මේ නාම රූප දෙක හැදුනා. අද මේ ටික පිළිසෙන් දකින්න දරුවොත් නැවත අවිද්‍යා කර්මයෙන් නැවත නාම රූප දෙක ඇදීගෙන දේ කියන මොන දකින්නේ පටිච්ච සම්පද ධර්මයේ ඥානම් මේ පටිච්ච සම්පද ධර්මයක් කියන නුවණ එනවා ඊට පස්සේ ඔන්න මේ පටිච්ච සම්පද ධර්මයේ දකිනකොට සක්කාය දිට්ඨිය නැති වෙනවා ඒ කාන්තිකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධමයි කියන දැක්ම එනවා ඒ කාන්තිකේ ධර්මයේ මොනතරම් ඇත්තද මේක බුදුරජාණන් වහන්සේ දැක්කලමයි මේක දේශනා කළ තියෙන මනාව අවබෝධ කරගෙන තියෙන සම්මා සම්බුද්ධයි කියලා අපි අද වචනේ කියන ಗುಣ ටික ඔයගලන් හිතට දැනේ. මේ ධර්මයේ ස්වකහාතයි මනාකොට දේශනා කළ තියෙන සම්දික්කයි කල නොයවා විපාක දෙනවා. ඒ මේ එන්න මේ ඇවිල්ලා බලන්න කියලා ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් ටිකක් මේ දෙකේ ධර්මයේ ಗುಣ දැනේ. යම් කිසි කෙනෙක් රූපයක් දැන රූපය ඇතිවීම නැතිවීම දැනගෙන අතීතයේ පිළිපැද්දන එයාගේ ප්‍රතිපදාව සුපටිපන්නමයි මනාව ප්‍රතිපදාවට පිළිපන්න කෙනෙක්මයි ඒ හැම කෙනෙක්ම නියම ප්‍රතිපදාවට ආපු අයයි කියලා සංඝයාගේ ගුණ දැනේ බුද්ධ සංකති ධම්මේ සංකති සංඝේ සංකති අධ්‍යයනය ඊට පස්සේ මේ දුක් නැති කරද්ද මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාමයි පුරන්න ඕනේ කියන නුවණ ගුණ දෙකම සිද්ධ වෙනවා සික්ඛාය සංකති ඔය ටික දකිනකොට සීල වෘත පරාමර්ශණය අතහැරෙනවා. සීල වෘත කියන්නේ ඉස්සර කාලේ තිබුණ වෘත සමාදන් වෙන. හරකෙක් වගේ හිටියාම දුකෙන් මිදෙන්න පුළුවන්. කූරෙක් වගේ හිටියාම, එළියෙක් වගේ හිටියාම, කුකුලෙක් වගේ හිටියාම දුකෙන් මිදෙන්න පුළුවන් කියලා ඒ ඒ සත්තු විදිහට එක එක වෘත සමාදන් වල ඉන්න ක්‍රමයක් තිබුණා. දැන් කවදාවත් මෙයාට ඒ වගේ වෘත සමාදන් වෙන්නේ නැහැ. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ධර්මතා තුන අත්හැරෙනවා මේ පටිච්චසම්පාද මේ වර්තමාන රූපයේ පිළිසිඳ දැකීමත් එක්කම අතීතයේදී එහෙනම් මේක නොදන්නා මෙච්චර කාලයක් දැන් රූපයේ පිළිසිඳ දකින්නකොටම තමයි තේරෙනවා මේ ටික දැක්කේ නැති හින්දා මම කියලා අදහසක් මෙච්චර කාලෙ ඉස්සේ ඇසුරුණා මේ තව ආත්‍ය පුද්ගලික අදහස ඇතුළු ඇති වෙලා තිබුණානේ අන්තර අතීතයේ තියෙන අතීතයේදී මෙහෙමම සිද්ධියක් වෙච්ච තැනක මේ වැරදි දැකීම මුල් වුණා මෙතෙන්ට එන්න අද මේකම දැක්ක නිසා වැරදි දැකීම තිබුණ තනාගිට වෙන්නේ කියන නුවණ ඇති වෙනකොට පටිච්චසමුපාදය ගැන නුවණ එනකොට මේ සත්‍යජි ප්‍රතිපිට සීලපත පරමතක කෙලෙස් ටික තුරු නැතුව නැති වෙනවා දකින්න මට්ටමට එනකොට ලෝකය දන්නවා මේ හැමතැනම සත්ව පුද්ගල බවක් ඇසුරු කරන්නේ නැවත නැවත ජරා මරණ දුක හැදෙන විදිහට කටයුතු කරන මේ සම්මාදිට්ඨිය නැතිකම නිසා නේද කියලා හිතනවා. අනේ කොහොමද මේ ලෝකයට පටිච්ච සමුපාදය කියලා දෙන්නේ උගන්වන්නේ කියලා කරුණාවක් වෙනවා මිසක තව සත්‍යයක් නැති වුණා සත්‍යයක් මරණා කියලා දුකක් ඒ මනසේ නැහැ. සත්ව පුද්ගල මානසික ස්වභාවයෙන් මුදව ගන්න කොහොමද? මේ අවිද්‍යාවෙන් මුදව ගන්න කොහොමද කියලා අදහනවා. තව සත්‍යයකට පිට වෙන අදහසක් නෑ අවිද්‍යාවෙන් මනස මුදවන්නේ කොහොමද? එතන තියෙන අවිද්‍යාවකට කෙලෙස් ටික අයින් කරන්න කොහොමද කියන අදහසයි එන්නේ. මේ දුක නිරුද්ධ කරන්න උදව් කරන්න කොහොමද කියන අදහසක් එන්නේ. එතකොට මෙන්න මේ ටික නුවණින් කල්යන මිත්‍ර ඇසුරෙන් ඔන්න ওই ටික දැන් ඔයගොල්ලෝ අහගත්ත කෙනෙකු රූපයක් දැනගත්ත රූපය ඇතිවෙච්ච හේතු ටිකක් දැනගත්ත අතීත වැරදි හේතු නිසා දැන් රූපය ඇතිවෙච්ච හැටි දැන් මේ හේතුව තිබුණොත් අනාගතයේ රූපය හැදෙන හැටි රූපය ඇති වෙන හැටි දැනගත්තා අතීතයේ මේ වරද නොවුනම අද මෙහෙම රූපය හැදෙන්නේ නැහැ කියලා දැනගත්තා අද මේ රූපේ පිරිසින දැකලා අවිද්‍යා කර්ම නැති කළොත් අනාගතයේ රූපය හැදෙන්නේ නැහැ නේද කියලා රූප නිරෝධය දැනගත්තා දැනගෙන දැන් ඔයගලන්ට එක කාරණාවක් එහෙනම් වර්තමානයේ රූපය පිළිබඳ දකින්න ඕනේ කියන සම්මාදිටියක් ගත්තා. මේ රූපය පිළිබඳ දකින්න නම් සිතේ නිවර ධර්ම දුරු කරන්න ඕනේ. ඒ හින්දා සමතකම තහනක් වඩන්න ඕනේ. සමතකම තහනක් වඩන්න නම් කය වචන දෙක සංවර වෙන්න ඕනේ. කියන මේ සදා සීලයක් රකින්න ඕනේ කියන දැක්මකුත් ඇති කරගත්තා. සීලයක පිළිතුල සමතකම තහනක් වඩමින් රූපයේ පිරිසිඳ දකින්න නොවන මෙහෙය යුතුයි. යම් දවසකදී මෙන්න මේ මෙන්න මේ විදිහට සීලයේ පිටලා සමතකම තහනක් වඩමින් නීවරණ ධර්ම දුරු කළා මේ රූපය පිරිසිඳ දකින්න නොවනින් බලන්ද කියලා රූපයත් රූපය ඇතිවීමත් නැතිවීමත් රූප අපි දන්නේ විශාල අකුසලයක් කියන්නේ ආයත විපොන්නකට වගේ එන්නේ ඔච්චර කියලා ඒක කරන්නේ නැත්නම් විශාල අකුසලයක්. ඒකෙන් කුසලයක් කරගන්න නැතිව අකුසල කරගන්න එපා. කිව්වන් මම දුරකට නෝට් කරන්න කියලා මම එක ක්‍රමයකට කියන්නේ ඒක ලොකු බාධාවක් අත්තුනට චූටි දතිය තනි බාධාවක්. ඒ නිසා ඒක බොහෝ දෙනෙකුගේ ලාභ නැති. ඔයගොල්ලන් කිව්වහම මම මේක අකරණා වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට කරනවා කියන්නේ එහෙම කරගන්න එපා කියන්නේ. එතකොට මට දැනෙන්නේ මෙතන මේ කොතනකට හරි ගියාම ඒක පුරුදු වෙනවා පොදුයි. ඒක ගුණය අපින් බාධාවක් තව කෙනෙකුට නොකීවා කියලා එපමණ කෙනෙකුල කරුණා. එහෙම දෙයකින් හරි බාධාවක් නොවේවා කියලා. එතකොට සීලයක පිළිපදලා සමතකම සහනක් වඩමින් රූපේ පිළිසින් දකින්න බලනවා. මෙහෙම කටයුතුයි කියලා කල්යාණ මිත්‍ර ඇතුලෙන් සද්ධර්ම ශ්‍රවණය ඉගෙන ගත්තා. රූපය ඇති වෙන හැටි රූපය ඉගෙන ගත්තා, රූපය ඇති වෙන හැටි ඉගෙන ගත්තා, රූපය නැති වෙන හැටි ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒ රූපේ නැති වෙන හැටි කියන්නේ ඇත්ත දැක්කහම වැරදි දැකීම නැති වෙලා නැවත දුක් වූ රූපේ මෙහෙම හටගන්නේ නැහැ කියන එක දැක්කා. උත්තරය ඇත්ත දැක්කහම කියන එක සම්මාදිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය නැත්නම් ඒ ඇත්ත ඇති දැකීම ලං කරගන්න මනසට සීලයක පිළිතුර සමතකම තහනක් වඩන්නේ කියලා ඉගෙන ගත්තා. කොන්න දැන් කල්යාණ මිත්‍රයන්ගේ සත්‍යම ශ්‍රවණය කියන ටිකෙන් රූපය රූපය ඇතිවීම නැතිවීම නැති කරන ප්‍රතිපදාවත් ඔයගලන්ට හම්බ වුණා. කල්යාණ මිත්‍රයන්ගේ සත්‍යම ශ්‍රවණය. දැන් අහගත්ත එකේ පිළිතුර ඕගොල්ලෝ කියලා දුන්න විදිහට සීලයක පිළිපදිනවා. සමත කමතහනකින් හිත වඩනවා. බුද්ධ ගුණ අසුභය මරණය වෛද්‍යවරු කවුනම් හිත වඩනවා. හිත වඩවද රූපයේ පිළිසඳකින් ටික ටික නොවෙන්නේ කරනවා. කලින් කලට උඩට යනකල් බලනවා මේ රූපේ මේ ඇත්ත නොදන්නා කම නිසා අතීතයේදී රූපෙ පිළිබඳව මෙහෙම ඒ ඇත්ත නොදන්නාකම නිසා ගද්දි අදහසක් ඇතිවෙලා ඒ අදහස මත ඇලින් ගැටින් දෙක ඇතිවෙච්ච එක හේතු වුණා ඒ කෙලෙස් හේතුවන්නේද අද මේ කය පරිඥානක වෙන්න කියලා බලනවා. අද මේ කයේ පිළිසිඳ නොදැක්කොත් ඇති වෙන ගැරම් දැකීම මුල් කරගෙන නැවත විඥාන රූපයකට දැකගෙන නැවතත් මේ නාම කයකේ රූප කයකේ හැදී නේද කියලා බලනවා. කොහොම කලින් කලට උඩට යන්නද බල බල වර්තමානයේදී ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූප විතරක් බලනවා. බල බල සමතකම ගන්නක හේතුවද හිත වදවද සීලයක පිළිපදලා කියනවා. ඉතින් මේකදී බුදුදහම පෙන්නන්නේ ඔය සමතකම තාරකින් හිත වදවද නුවණ විදර්ශනා කරන එකට රූපය ඇත්ත බලන එකට කියන විදර්ශනා කරනවා. සමතකම තාරක කියනවා චිත්ත භවනා කියලා. ඕක බුදුරජාණන් වහන්සේ දෙන්නට කම්මල් කරුවෙකුට උපමා කළ කම්මල් කාරේ යකඩයක් රක් කර කර බලන දුමු කොළ කෑල්ලක් අරගෙන වාහනයක තියෙන දුමු කොළ කෑල්ලක් අරගෙන ආහුතියක් හදන්න ඕන කෙනා යකඩේ ගිහිල්ලා කිනිහෙලුවක තියලා තලනවා තලන්නේ තලා ගන්න බෑ එයා මොකද කරන්නේ රක් කරනවා හොඳයි හොඳට හොඳට ලා හොදන්න පාත් රත් වෙන රත් කළ තැලිය නැත්තම් කවුද කැදෙන්නේ? කැදියේ නැත්තම් හිත අවුලක් වෙනවා. සාත් කරන්නේ කලන්ද හැදුවොත් ඒක හදා ගන්න දෙයක් නෙවෙයි. කම්මල් කරුවා යකඩ රත් කර කර පලනවා. කලතන රත් කරනවා ඔහොම කළා අවදි හැදුවා. බුදු ගුණ අසුභය මරණය මෛත්‍රික සමත කමතහන් ටික තියෙන යකඩයක් රත් කරනවා වගේ. කෙනෙක් ওই ටිකේ කරනවා වඩන්නේ දකින්න යකඩ රත් කරනවා විතරයි. හැබැයි කලගන්නේ කෙනෙක් මේ රූපය කනබුන ආහාරයෙන් ලැබලා තියෙන කෙස්ලොමියට ධම්මස් ආහාරෝගී යුක්තයි පටිඝාපෝතේ කියන ධර්ම වායෝකේ ධාතුනේ යුක්තයි කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ කයෙන් ප්‍රකට වෙන ගති ටික ටික ටික හිතනවා මෙහෙම හිතනක විදර්ශනා කරනවා හැබැයි සමත කමටහක් වඩා නැහැ මේ ටික විතරක් හිතනවා එතකොට යකඩ බලනවා විතරයි ඒක තරම් විහදනා කෙනෙක් වෙන්නේ නැහැ මොකද පුච්චර බැලුවොත් පුද්ගල භාවයේ කියන එක එකතන දුවනවා වගේ සමන් කියලාම හිතේ පුද්ගලය කියලාම හිතන කොච්චර ගැටලුවද ඒ හින්දා සමත කමතහනකින් හිත වැඩවඩ යකඩේ යකඩේ නෝනින් බලනවා යකඩේ රස කර කර තලනවා වගේ යකඩේ ටික රස කර තලනවා තලනකොට නිවෙනවා ආයෙත් රස කරනවා ඒ වගේ සමත කමතහනකින් හිත වැඩලා ටිකක් විදර්ශනා කරනකොට සමචිත්ත සමාධි ගතිය ආවේ මනසේ ආයෙත් තලන එක නතර කරලා සමත නිමිත්ත හිත තබන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ. ආයෙ මෙනෙහි කරලා සමතකම තහනම් හිත වඩලා ආයෙ මෙනෙහි බලන්න. මේ විදිහට කරනකොට මේක ඇත්ත දකින්න පුළුවන් දවසක් වෙනවා. ඔය සීලයක පිටු සමතකම තහනකින් හිත වඩන එකට කියනවා ඔයගොල්ලන්ගේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියලා. රූපයේ ඇත්ත ඇති හැටි බලන්න නුවණින් මෙනෙහි කරන එකට කියන යෝනිසෝ මනස්කාරය කියලා. කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් ලැබුණ රූපියත් රූපය ඇතිවීමක් නැතිවීමක් නැති කරන හැටිත් ලැබුණා. ඒ ක්‍රමයට අනුව පිළිතලා තමන් ධර්මානුධර්ම ප්‍රතිපත්ති යෝනිස මනසිකාරය පිළිපියාම මේ ටිකේ ප්‍රතිඵලය තමයි පුද්ගල භාවය කියලා රූපය හොඳට පෙනෙන දවසක් වෙනවා. රූපය ඇතිවෙච්ච හේතුව අතීතයේදී මේ විදිහට තිබුණා එදා මේ ඇත්ත නොදැක්ක නිසායි යනු දැකීම ඇලීම බැඳීම නිසායි අද මේ රූපයට හේතුව කියලා තේරෙනවා. අද මේ ඇත්ත දැරිලා හරි නොදැක්කම මගේ මනසේ පුද්ගල භාවය ඇති කරගෙන ඇලීම බැඳීම සබාවන නැවත දුකට යන හැටි පේනවා යාට. මේ ටික දකිනවා පටිච්චසමුප්පාද ධර්මයක් නේ කියලා දකිනකොට අර කියපු ಗುಣ ටික සිත්යේ ඇඟෙනවා. සක්කාය දිට්ඨිය අතහැරෙනවා. බුද්ධ ආදී අධිතන කිරේ සැකේ අත්හැරෙනවා. සීල ප්‍රතිපරමස්ස අත්හැරෙනවා. තමන්ටම තමන්ට කවුරුවත් ඉදිරියෙන් දුන්නේ මේක තේරෙන්නේ සෝවාන් කෙනාටයි නැත්තම් ඔයාද සෝවාන් වෙලා ඉන්නේ කවුරුත් කියන්න ඕන කෙනාටම තේරෙනවා ඒක මෙහා තමන්ට පටිච්ච සම්පදාය නැත්තම් වර්තමාන රූපේ දන්නේ නැත්තම් පුබ්බත්තේ කංකත තියෙනවා නම් මම කොහොම කොහෙ ඉස්සද්ද කොහොම ඉස්සද්ද කොහොම කොහොම ඉස්සද්ද කියලා හිතේ තියෙනවා නම් අපි නැරලා උපදීද උපදීන කොහෙ උපදීද කොහොම උපදීද කොහොම කොහොම උපදීද කියලා දතිය තියෙන දකින්නකට දෘෂ්ටිය දුරලා නැහැ කියලා තමන් තමන්ම රවට්ට ගන්න එපා මේ ධර්ම ආදාසය කියලා ධම් කඩවතක් කියන්නේ ඒකයි මම කිව්වේ දෙව්වෝ දෙවෙනවා කියන්නේ ඕගොල්ලෝ හරියට මේ ටික ඉගෙනගෙන මේ විදිහට කළා බලන්න නොවුනොත් තමයි පුළුවන් සෝවන් නොවුනොත් පුළුවන් සෝවාන් වෙනවා කියන එක වෙන්නේ නැති එකක් නෙමෙයි. ලබන්නදර එකක් නෙමෙයි. හැබැයි ඒකට ක්‍රමයක් තියෙනවා. ඒකට මගේ අදහසක් නෙමෙයි. ඕගොල්ලෝ මේ බණත් එකට පරිණෝ නම් බැන්නේ බුදුදාම. මොකද මම කිව්වේ පිටකේ කියනද. අර්ථය. මම මගේ පෞද්ගලික එක වචනයක මෙතන ගන්න. ඒ නිසා කෙනෙක් පිට සම්පන්න වෙනවා කියලා කියන්නේ මෙන්න මේ පරිදි සම්පූර්ණ මෙන්න මේ ටික තේරුම් ගත්තොත් අනන්ත අපරිමාණ සංසාරකම අපි හැමදාම හේතු දුක් බව අපිට ඕන මේ සැනසෙල්ල හැමදාම අපිට ලබා ගන්න බැරි මේ හිතේ. ඒ හැමදාම Thank you. peaceful love. භවෝතේ ගණනකටවත් යන්නේ නැහැ කල්කට. මහණෙනි සෝවාන් වෙච්ච පුද්ගලයාගේ දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ දිවිච්ච දුක හිමාල පන්දර වගේ ඉතුරු වෙච්ච දුක මේ මොහොතේ තරම් පමණ වූ කල්කට හසත් තියෙන ඒ වගේ ඉතුරු වෙච්ච දුක ඉතුරු වෙච්ච දුකම ටිකයි භාගයේ උපරම හත්තාවකට වඩා උපදින්නේ ඔබලන්ට පුළුවන් නම් ඔන්න ඔය ටික කරගන්න මත්ත සත්පුරුෂයෙක් ඇහිට කරන්න පුළුවන් ටික මම කළා මම දන්නේ ඔක මම බුදුදහම කියලා මම බොරුවක් කියනවා නෙමෙයි කරනවා නෙමෙයි ඇත්ත මේක මම මේ කියන්න බය නෑ ඔයගොල්ලන් සමහර විට ධර්ම දේශනාවක අපි අද එක එක දේවල් අහලා අපි ඔළුව කුරුවල් වෙනවා අපි නිවන කියලා සංඥා එක එක දේවල් මවාගෙන භාවනා කියලා එක එක දේවල් මවාගෙන පද කරලා කරලා පද කඩාගෙන මේ යථාර්ථය හොයන්න යනවා ඕම හොයන්න බෑ ජීවිතයේ ඇත්ත කියලා ගොඩක් නැහැ. සත්‍ය වල ගොඩක් නැහැ. එකයි තියෙන්නේ. කෙනෙක් දික්ක සම්පන්න වෙනවා නම් වෙන න්‍යාය මෙන්න මේකයි. ඒ නිසා මෙන්න මේ වගේ සහේතුක ධමයක් තියෙනවා. මේ ක්‍රමයේ ඉගෙනගෙන ඕගොල්ලොම කරලා බලන්න. කළොත් ඕගොල්ලන්ටම මේ ධම දකින්න පුළුවන් තැනකට එනවා. ඉතින් එහෙම කළා නොවුනොත් ඔගොල්ලෝ බයින්න මොකද මට අයිති නෑ ඒක අයිති නේ බුදුහාමුදුරන් පිටපිට මොකද ඔය ක්‍රමයේ පෙන්නලා තියෙන බුදුහාමුදුරුවෝ පිට කෙනෙක්ලා. දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. බුද්ධිය අවිච්ඡප්පසාදේ ධම්මයේ අවිච්ඡප්පසාදේ සංඝයේ අවිච්ඡප්පසාදේ පටිච්ච සම්පදාය ධම්මෝ දිට්ඨෝ හොත්සි. පටිච්ච සම්පදාය ධර්මයේ දැක්ක මනාව දැක්කා. සේකේන සමන්නාගතෝ ඉති සේකේන ඥානෙ ඉති. යසේක ඥානෙ යුක්තයි සේක ධර්මයෙන් සමන්නාගතයි. තමන්ම තමන් අපායට යන්නේ නැහැ නියතු සම්බෝධි පරායන මම නියද නිවරට නියත වෙච්ච කෙනෙක්ව තමන්ටම තමන්ව කියන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒක ඇත්තද කියලා බලන්න හැබැයි අහගත්තට පුළුවන් වුණා කියන්නේ මම. අහගත්ත දැන් රූපය කියන්නේ මෙන්න මේකයි කියලා රූපය ඇතුලේ හැටි අහගත්ත නැති වෙන හැටි අහගත්ත ඒක ඒ රූපේ නැති වෙනවා නැත්ත දැක්කහම වැරදි දැකීම කෙලස් නැති වුණාම රූපේ නැති වෙන්නේ එහෙනම් ඒ ඇත්ත දකින්න තැනට යන්න මේ සීල සමාධි ප්‍රඥා. මේක පුරන්දර කියලා ඉගෙන ගන්නද? ඉගෙන ගන්න විතරයි. දිට්ඨි සම්පන්න වෙන්න තියෙන සෝතපට්ටි යන්න. සෝවාන් පදයකටපත් වෙන තියෙන අංග දෙකක් ලැබුණා. ඉතුරු දෙක තමන් තුළින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති යොදක මතකයි. ඔය දෙක පිරුණාමයි ඔය දෙක කරනකොටයි ඔයගොල්ලන්ට ඔය ඇත්ත තේරෙන්නේ. ඒ පෙවුනහම ඇති වෙන gati ටිකයි ඔය කියන්නේ. සෝවාන් කියලා කියන්නේ සෝතාපන්න කියලා කියන්නේ ඕගොල්ලෝ කරනකොට දැනෙන දේ. කල්යාණ මිත්‍ර ඇතුලේ සත්‍යර්ම ශ්‍රවණේ නියම දහම අහලා මේ ටිකෙන් අපියුක්ත වෙනකොට සෝතපත්ති අංග රැක්ක වෙනවා. සෝතපත්ති අංග වලට සමුනා වෙනවා. ඒක හරියටම කරන කරන කෙනාට දකින මට්ටම වෙනකොට සෝතපන්න වෙනවා. දකින මට්ටම වෙනකොට. ඉතින් ඒකයි බුදුජානක දේශනා කළේ මුළු ලෝකෙටම අධිපති චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවට වඩා දිව්‍ය ලෝක යනවට වඩා මහා ප්‍රඥෙක් වෙනවට වඩා සෝවාන් ඵලයෙන් උතුම් කියලා කියන්නේ අර ඔක්කොම මහා ප්‍රඥයත් ඊගාවාත්ම භාවයේදී ඕරෙක් වෙලා ඉන්න පුළුවන් නැත්තම් මනුස්සයෙක් කියලා ආයතන කරලා අපාය දුක් වෙන කෙනෙක් වෙන්න පුළුවන් දෙවියන් ඒක පිළිහිලා අපාය යන කෙනෙක් වෙන්න පුළුවන් සත්‍යක රජුක තපායන් කෙනෙක්ට නමුත් සෝවාන් පුද්ගලයෙක් වෙන්නේ ඒ නිසා මුළු ලෝකෙ හැම දෙයකටම කෙටිමින් මැදෙනවා රාජ්‍යකමට කැමති වෙනවටත් වඩා දහමට කැමති වෙන්න මුළු දිව්‍ය ලෝකයක්ම බාර දෙනවටත් වඩා දහමට කැමති වෙන්න බ්‍රහ්ම ලෝකේ තියෙන සම්පත්තියකටත් වඩා දහමට කැමති වෙන්න කියන මම දන්නක් තියෙනවා purchase පහලෝක දී කැලලකට කැමති වෙනවා කියන එක ගැන කවර කතාවද කියලා මයින්ද ඈ කාර් එකකට බඩුවකට ටීවී එකකට කැමති වෙනවා කියන එක කවර කතාවද කියලා මයින්ද මේ ධහම වටිනාකම තේරුම් ගන්න පොයිස 10ක 15කට ඉඳන් කැලලකට මම ඔයගොල්ලෝ කියන්නේ අපේ මානසික ස්වභාවය අතහැරව ගන්න කියන්නේ ඇයි මේ චූටි පටු දැනක මනස අල්ලගන්න කියන එක හිතන්නේ මේ තරම් වස්තුවක් ලැබිලා තියෙද්දී පතව්‍යායක රජු මුළු පොළොවටම මුළු පොළොවටම රජ වෙනවටත් වඩා කිව්වහම මේ අක්කර 10ක 15ක කැරලක් අල්ලගත්තොත්ද ඒකකට කැමති වෙන්නේ නැතුව ධහමට කැමති වෙනකොට සුදුසුයි කියන එක කියනවා අනන්ත සංසාරය අපි ජීවල්ලාට නැති දරුවෝ හද නැති වාහන අරග නැති දුක නැති කරන්නේ මේවා එක්කලේ මේ ඒ තාමත් මේ දුක් සාගත සතරින්නේ ඉතින් ඒ නිසා හැම දිනාම බොහෝම වමනාව සද්ධාව අවංකව හදා ගන්න. තුනුවන් වංකව නෙමෙයි සම්ප්‍රදායකව නෙමෙයි ලෝක භාවනා කරනවට කරනවා නෙමෙයි තව එක ව්‍යාජත්වයකට නෙමෙයි කොහොම හරි පද දෙකලා ධමයක් වෙනවා කියන දැනකිනුත් නෙමෙයි සහේතුක බුදුදහම කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන ජීවිතයේ අවබෝධය ඇති කර ගන්නවා කියන තැන හැමදෙනාම උත්සාහවත් වෙන්නේ ඔගොල්ලෝ ජීවිත වාසනාවන්තයි. ඔගොල්ලෝ සතර පෙර පින් කරපු නිසා පුළුවන්කමක් තියෙන නිසා ඔගොල්ලෝ බුද්ධෝත්පාද කාලක මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා මේ වගේ ධර්මයේ තියෙන වටපිටාවක උපන්නේ. ඒ වාසනාව තිබුණට අපි අද උත්සාහවත් නොකළොත් ඒක ලැබෙන්නේ සාරා සංකේ කල්පලක්ෂය කරන පුරම බුද්ධ වේ කියලා බෝසතන් වහන්සේ දෙදෙක් කියලා ඉතින් බුද්ධ ප්‍රපත් වෙන්නේ නැහැ. නමුත් කොච්චර විදිය කළා ඒ වාසනා ගුණයට අත දිල නැගිටලා ගන්න. ඔයගොල්ලන්ගේ නිවීම නිදීමේ ජීවිතේ මකා ගන්න පුළුවන්. ඒ සඳහා මේ දේශනාව ඔයගොල්ලන්ට හේතුපොනිස් කියන දේවා ඒ වගේම අද දවසේදී අපි සියලු දෙනාම බණ අහලා බණ කියලා කොහොම වටිනා පින්කමක් සිද්ධ කරගත්තා. අපි සිද්ධ කරගත්තා වූ සියලුම කුසලයන් අපි අනුමෝදන් කටයුතු කරනවා. විශේෂම ලෝක්‍ය සම්බුද්ධ ශාසනයක් හේතුමතු මධ්‍යම පිළිබඳවට රක්ෂා දිස්ත්‍රාන් දතිතු ශාසනය වගන්නේ විහාරස්ථාන දතිතු ශාසන මාකෘෂ්ඨ පරිසිද්ධියෝ මෙති මනෝ ගමිත්වා තේයන් දිවිසිරු වඩා වර්ධනය කරගන්න ජීවිත පතන බෝධික මුතුන් සැසෙත්වා තේයන් ආරක්ෂා දුන්නේ මුතුන් කෙරේ ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන් කිසිම නෝතන් කරමු अकसद्धातिमध्यादेवानाकामयित्या पुण्यमितमनोदित्वा चिरन्तु दुःखितासनम् आकाशद्धातिमध्यादेवानाकामयित्या पुण्यमितमनोदित्वा चिरन्तु दुःखितावकम् आकाशद्धातिमध्यादेवानाकामयित्या पुण्यमितमनोदित्वा पुण्य ඒ වගේම මේ පින්වත්කන්ට පින් දහම් කරගන්න ලැබෙන අවස්ථාව සැලසෙන්නේ ගෞරවනීය මහා සංඝරත්නය නිසායි මේ වගේ දුරකට දුර පැරකට ඇවිල්ලා ඉන්න ඔයගොල්ලන්ට පරලෝක පැත්තකින් තදේවා මෙලොව ජීවිතය යහපත් කරගන්න සසර දුකින් ඈතර වෙන්න පරලෝක සුඛිතාම කරගන්න මේ ගුණ සම්පූර්ණ කරගන්න අවස්ථාව සැලසෙලා තියෙන මහා සංඝරත්නය නිසායි ඒ නිසා අපි සිද්ධ කරගත්තා වූ සියලු කුසල ධර්මයන් මේ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාට ජීවිතේම ගෞරවණීය නායක හම්තුන් අවස්ථාවේ නැති වුණා අපේ ජීවිතාමගේ නායක හම්තුන් වහන්සේට ඒ වගේම අපේ ධර්මානන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලාටලු ඉම්ම ස්වාමීන් වහන්සේලාට අපේ කුසල සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේලාගේ දුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ඇතිවෙත්වා ඒ වගේම ස්වාමීන් වහන්සේලා කරන ශාසන මාමුළු කටයුතු ජීවන පිරුණු කරගන්නට මේ පුණ්‍ය ශක්තිය ස්වාමීන් වහන්සේලාගේ ජීවිතය සම්බන්ධ වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයට ඇතිවේවා ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවන සැලසෙන්නට පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ කුසල ධර්මයේ හේතු පාරමිතාව වේවා කියලා සාදුකාර දෙනවා ඒ වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ප්‍රාර්ථනීය හැම වෙලාවෙම පවතින්නේ කල්යාණ මිත්‍රතාවය නිසා කියලා. ඒ බව අපිට සහේතුකව පෙන්වමින් කුළු ගන්නමින් අද දවසේදී මේ සසරගත දුක්සහගත ජීවිතයෙන් ඈතර වෙලා සදාචනික සනසිල්ලෝ අජරාමර බව සාක්ෂාත් කරගන්න කියන ධර්මයෙන් විඳා අපිට අහගන්න ලැබුණේ මේ සඳහා විශේෂ අනුග්‍රහයක් දක්වන අපේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසායි එයින් අප විශේෂව මතක් කරන්නේ අද මේ දේශනා විශේෂ දායකත්වයේ අනුග්‍රහය දක්වන මේ පින්කට මේ ධර්මලා ධර්මලාභ ලබා දෙන්න මූලික වෙලා සපුරල කටයුතු කරනවා අපේ ගාමී ලක්ෂ්මන් ලක්ෂ්මන් ගමගේ මහත්මත් ඒ වගේම අනුලා ගමගේ මෙතුමිය ඒ වගේම ඒ දරුවෝ පුරුද්දකට වෙලා විශේෂ සත් අදහසකුත් අහිංසක බලාපොරොත්තුකුත් තියෙනවා. ඒ ලක්ෂණ ගමගේ මහත්කාගේ මෞත්තුමියනේ පරලෝ ගිහිල්ලා ජීකේ ගුණවත්ති උපාසික මාතාව අද දිනට අවුරුදු 7ක් වෙනවා. ඒ වගේම එතුමාගේ පියාණන්ගේ ලක්ෂණ මහත්මාගේ පියාණන් මිය පරලෝ ගිහිල්ලා දැන්සේ ජීවිතේ තත්වාම සියාරන්නේ පරලෝකීය. ඉතින් මේ ගුණවත්ී නෑයන්ටත් ඒ වගේම දේවිත් අප්පුහම පියාණන්ට පින් අනුමෝදන් කරන්ට ඕනේ කියන කලන අදහසකින් තමයි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් අපි ඒ ගාමිණී මහත්මයා ගාමිණී ලක්ෂ්මන් ගමගේ අපේ මේ මහත්මා ජාතකයේ මෑණියන්ට ආදරණීය පියාණන්ට මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා කියන අදහස ඇති කරගන්න ඒ වගේම මෙහිට සහ සම්බන්ධ වෙච්ච මේ සියලුම දෙනාගේ සාමිනේසී කල්විය කලාව සියලුම ඥාතිව සිහිපත් කරගන්න ලක්ෂ්මන් ගමගේ මහත්මාගේ පීකී ගුණවති ආදරණීය මෑණියෝ ඒ වගේම එන්කේජී දේවිට පුහාමයාගේ යාන්නට සිළුම දෙනාගෙන් වෙනාතිට මේ පින් අනුමෝදන් කරනවා ඒ අය ඕම් කළා වූ පිනක් සතුටින් සාධනාදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අය දුකක සිටින දුකින් අත්මිදී සපවත් භාවයටපත් වීමෙන් පතර බෝධියකින් උතුම් වන සරසත්වා කියලා අපි ධර්මයේ යාත්‍රා මොදිකාතාවක් පිළිබඳව අනුමෝදන් කරනවා අපේ මේ ධර්ම දේශනාව සඳහා කරති සැපෙන්න ඒ පෞලෙම වෙනෝන මහත්මිය ආනුලා සම්පතේ මහත්මිය එතුමෝ දෙවියන් අනුස්තික බලාපොරොත්තුවක් තියෙනවා ඒ තමයි සුජීවත්ව වාසය කරන දෙමව්පියන්ට තමන්ට මේ වගේ සත්ක්‍රියාවක් කරන්න ඇඟට පොතට හයිය දුන්නු අම්මා තාත්තට පින් අනුමෝදන් කරන්න ඕන කියන කලන මේ ආශිර්වාද කරන්න ඕන කියන කලන අදහස. ඉතින් අපි කවුරුත් කලනාදාසින් සිහිපත් කරමු ඒ අනුලගම දීනට යාසනීය නෑයන් පියාණන් වයෝතයි ඒ අයට මේ පුණ්‍ය ශක්තිය සම්බන්ධ කරන සම්බන්ධ වේවා ඒ නෑයන්ට පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා ඒ අයට ප්‍රාර්ථනා බෝධියකින් සුතුම් නිවන් සැලසෙත්වා කියලා දීර්ඝාසුපතමින් අපේ නිවන් සත්පුරුෂයන් කවුරු සාදු කියලා ස්තුතියි. ඒ වගේම මෙතෙන්ට සහ සම්බන්ධ වෙච්ච මේ සියලු දෙනාගේම කෙවල් දරවල නමෝපිය ගුරුවර නැහැදේ බඳුන් සාති සුජීවත් වාසිකව සිනාතින්ට ඔගලන්ට මේ පින්කම කරගන්න මෙතෙන්ට ඉඳ අවස්ථාව සැලසෙලා ඉන්න තමයි කියලාත් විශ්වසින්න මේ සියලු දෙනාට මේ පින්වත් හැම දෙනාටම පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වස් තුනක් තුන පරිදි මේ පුණ්‍ය ශක්තියෙන් බලෙන් මේ සෑම දිනාගම දෙලොව ජීවිතවල ඇතිවන්නා වූ සියලු දුක් කරදර බාධා කාපලෝපස්ස දුරු වන කරන දෙවියන් අපට දක්ෂ සමුදේවා සසර වසනා තුසා පිපාසාදී විකට දුකිපත් අසරදී මහතර පත්මවි බුදු පසේ මහරහතන් වහන්සේලා සදාට මේ සිසි පරිවර්තනාව ජාත්‍ය කරව අපියගේ සෝකෙත් මොන්නේ තව සදා කාලික සත්‍යති සාර්ථක සුඛෝතුම වදනාම නිවාස සම්පත්‍ය අවබෝධ කරගන්නට නමෝ කුසල ධර්මයේ සෑම කෙනාටම සම්පාරමිතාම වේවා ප්‍රසාරතාව ඕමම කන්න බුවාදන සීලසේ සම්මතා ප්‍රකාරය සත්‍යෝ ධම්මවන්දන සියායවම ස්කන්ධලං ආරාරෝප සම්පති සර්ව සම්පති නේච්ච අතෝ නිපාත සම්පති

ව්‍යවස්ථානයේ සම්පූර්ණ කියන වැඩසටහන පිළිබඳවයි ඒ පිළිබඳව මේ දැනීම් වලින් ආශ්‍රිත නිසා ඒ කියන්නේ කාලය රැඳුණු නිසා කාලයට නිසා ඒ වගේම ඉදිරියට සමහර දේශනා හතර දෙනයි පිළිබඳව දැනීම් වල දාලා තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ අසනීපව ඉඳලා තියෙනවා මේ පොතේ දින ඉපේ තුල එහෙනම් අසනීපව ඉංග්‍රීසි තමයි මේ ධර්ම දේශනාවට වෙන කලේ. එහෙනම් අපි ඉදිරි පැයකින් පැයකට අඩු කාලකින් දේශනාව අවසන් වෙයි කියලා නම් පැයකමාරකට අසන කාලයක් උන්වහන්සේ දේශනාව සිදු කළා. උන්වහන්සේ ඔබ අපහැර දෙනා වෙනුවෙන් ශාසනික හැඟීමෙන් කරුණාව මෛත්‍රිය දෙවිදෙන කරලා සිදු කළ ධර්ම දාන කුසලය හේතුක වෙන ඒ වගේම ඔබ අප සිල් දෙනාත් දැක්කලා යන්තා කුසල සංභාවයක් තිබෙනවා ඒ සීලම කුසල ධර්මයන් හේතුක වෙන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට තව තවත් නිරෝගී සම්පත් ජීවසී සම්පත් සැලසේවා උන්වහන්සේ පතන බෝධියකින් ඉවනින් සැනසීමට මේ සියලු කුසල හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා

ඒක ඕගොල්ලන්ට උනත් හොඳ ආදර්ශයක් මුදපත් වෙන නොකරන අප බලාගන්න කියලා මතක් කරනවා තමන්ට මේකේ හම්බකත් වෙනස බවයි නැත්නම් අපි ඉන්න කාරණා කරන්නේ කියන ඔබට අකුසලයක් වෙයි මම මේකේ අමනාපකින් කියවන්නේ මේකේ එකක් අකුමකට කරනවා සම්පූර්ණ අපේ ගොඩ ගන්නවා